තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ පවත්වන්නේ. අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 13 වෙනි බ්‍රහස්පතින්දාව ලංකා වේලාවෙන් අපි උදෑසන 6 සිට අට කාලයේ මේ සඳහා වෙන් කරගෙන තිබෙනවා අන්තර්ජාලය ඔස්සේ අපි මුණ ගැහෙන්නේ Skype මාධ්‍යයෙන්. ඉතින් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් මේ දහම් හමුවට එකතු වී සිටිනවා. අපි හැමදෙනාම ගෞරවයෙන් පිළිගනිමු. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු මේ ධර්ම මාර්ගයේ යන අපේ කල්යාණ මිත්‍ර පිරිස. ඉතින් අපි එකතු වෙලා මේ විදියට දහම් හමුවක් පවත්වනකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට අපේ දහම් මගේ අත්දැකීම් බෙදා හදා ගන්නකොට ඒක අපේ දියුණුවට එක පැත්තකින් හේතු වෙනවා අනිත් පැත්තෙන් මේවා අහගෙන ඉන්න මේ අපේ සාකච්ඡා සම්මන්ත්‍රණ අහන කියවන ඇත්තන්ටත් මේන් ලොකු අගපෙන්වීමක් වෙනවා ඉතින් දැනටමත් මේවට සහසම්බන්ධ වෙන ඇත්තෝ ඒ ප්‍රතිචාරය අපිට දක්වලත් තිබෙනවා. අලුතෙන් අලුතෙන් මේ සාකච්ඡාවට එකතු වෙන්නත් බොහෝ දෙනෙක් කැමැත්ත පළ කරලා තිබෙනවා, උනන්දු වෙලා තිබෙනවා. ඊයේත් මම හිතන්නේ මම තව අලුතෙන් කෙනෙක් එකතු කරගත්තා. අපිට මේ සාකච්ඡාවට තියෙන ඉඩකඩ සීමා වෙලා තිබෙනවා සාමාන්‍යයෙන් මේ Skype ගිණුමකට උපරිම 50ක සීමාව තමයි අපිට ගොනු වෙන්න පුළුවන් තියෙන්නේ. දැනටමත් අපි මේ සීමාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම මේ වෙලාවේ <coughs> සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ නැති ඇත්තෝ සමහර ඇත්තෝ ඉන්නවා මේ වෙලාවේ ගැටලුව නිසා ලෝකේ අපි මේ ගන්න උදේ 6 කාලයේ සමහර රටවල් වල මධ්‍යම රාත්‍රිය ආදී වශයෙන් වෙනස් වෙන නිසා එයත් ඔය ස්කයිප් ගිණුමේ හිටියට සමහර වෙලාවට සජීව සම්බන්ධ වෙන්නේ නැහැ. දැනටත් අපිට පෙන්වන්නේ 30 දෙනයි. එතකොට සමහර ඇත්තෝ මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නේ 30 30 දෙනෙක්. දුරකථන වලින් ආදී එකතු කරගත්තම සමහර 32ක් විතර වගේ පිරිසක් අපි දැනට ඉන්නවා. අනිත් ඇත්තෝ මේ සාකච්ඡාවේ හඬපට අනිකුත් දේවල් දෙවෙනි අවස්ථාවක පරිශීලනය කරනවා. ඉතින් අපි කලිනුත් ඉල්ලා සිටියා මේ යම් කෙනෙක් මේ තමන්ගේ ඉඩ අපිට ලබා දෙන්න පුළුවන් නම් තවත් කෙනෙකුට මේ අවස්ථාවට සජීව සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කරපු අය ඉන්නවා. එවැනි අයට අවස්ථාවක් දෙන්න පුළුවන්. නමුත් මේ ගිනුමට ගිහිල්ලා අපි මේ කතා බහ කරන දේවල් අපි සංරක්ෂණය කරගෙන තිබෙනවා රෙකෝඩ් කරගෙන තිබෙනවා. ඒ වගේම ඒවා අපි YouTube channelයට ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම අපේ Google Drive කියන channelයටත් ඇතුල් කරලා තියෙන නිසා ඕනම වෙලාවක මේවා තැහුම්කම් දෙන්න බාගත කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ Skype කියන මේ ඉන්නේ නැත්තෝ යම් කෙනෙක් මේ පණිවිඩය මම මේ රෙකෝඩ් වෙන නිසා මේ කාරණේ මුලින් මතක් කරන්නේ. සජීවීව මේ අවස්ථාවේ උදේ 6 යට කාලය තුල සම්බන්ධ නොවන යම් කෙනෙක් ඉන්නවා නම් එයත්න්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ අවස්ථාව වෙනත් කෙනෙකුට දෙන්න. නමුත් ඒකෙන් තමන්ට මේකට සහභාගී වීම මග හැරෙන්නේ නැහැ. YouTube channel එකෙන් හා Google Drive වලින් සහ එසේම මේ Skype ගිරිමනුත් මේ දේවල් අහන්න කියන්න සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. අනික් අතින් අපි පෞද්ගලිකව දහම් ගැටුම් සාකච්ඡා කරන්න කමටහන් අහගන්න කමටහන් සුද්ධ කරගන්න අවස්ථා අපි සලසා දීලා තිබෙනවා අපි ඒ සඳහා දුරකථනය අන්තර්ජාලය ඔස්සේ අපිට මුණ ගැහිලා ඒවා කතා බහ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපේ මේ දහම් කටයුතු වලට සහභාගී වෙන පිරිස පුළුවන් තරම් වැඩි කරගන්න එකයි සුදුසු. ඒක අපි කල්යාණ මිත්‍රත්වයෙන් කරන වැඩක්. එහෙම නැතුව අපිට මේ ලෞකික ආර්ථයෙන් පිරිස වැඩි කරගන්න ප්‍රසිද්ධ වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒවා අපි උත්සාහ කරනවා දහම් ප්‍රතිපදාවට පුළුවන් තරම් පිරිස ගොනු කර ගැනීම සඳහා හොඳයි ඒක පණිවිඩයක් හැටියට මතක් කර කාරණේ එවනම් අපි අපේ සදාම් හමු ආරම්භ කරමු අද පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා බුද්ධ වන්දනා කරලා අපි අපේ දහම් හමුව ආරම්භ කරමු.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 ඉතින් ඒකට හේතුවත් අපි දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ මේ නිවෙන මඟ පරයාය ක්‍රමයට දේශනා කරලා තියෙනවා. පරයාය කියන්නේ විවිධ ආකාර වලින් විවිධ පැති වලින් මෙහිලා ගොඩනගා ගත යුතු කුසලතා විවිධ අවස්ථාවල දේශනා කරලා තිබෙනවා මූලික වශයෙන් මාර්ගය අරියෝ අට්ටංගිකෝ මග්ගෝ යනුවෙන් අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්තව ආර්ය ප්‍රතිපදාව දේශනා කරලා එය ඒ තුල ඉදිරියට යන ආකාරය එහෙම නැත්නම් ඊට අවශ්‍ය කුසලතා වඩා ගන්න ආකාරය නොඑක් විදිහට දේශනා කරලා තියෙනවා. අපි ඒකට කියන්නේ පర్యాయ ක්‍රමය කියලා. අනේක පర్యాయේන ධම්මෝපකාශිතෝ භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් නොඑක් පర్యాయෙන් දේශනා කරලා තියෙන මේ පర్యాయ කියලා කියන්නේ විවිධ ආකාරවලින් කියන එකයි. එතකොට විවිධාකාරයෙන් දේශනා කරන්න උනේ එකම මාර්ගය මේ පුද්ගල ස්වરૂපය වෙනස් පුද්ගලයාගේ ගැටලුව වෙනස් පුද්ගලයාගේ දැනුම වෙනස් අත්දැකීම් වෙනස් සංස්කෘතික පසුබිම වෙනස් මේ වගේ බොහෝ වෙනස්කම් තියෙන මිනිස්යන්ගේ එක එක සමාන නැහැ ඒ අසමානතාවය තියෙද්දී පුද්ගලයන්ට මේ කාරණේ පැහැදිලි කරන්න නැත්නම් මේ ධර්ම ප්‍රතිපදාව ධර්ම මාර්ගය පැහැදිලි කරන්න යද්දී මේ විෂමතාවය තුල මේ විවිධත්වය තුල බුදුරජාන් වහන්සේට සිදු වුණා විවිධාකාරයෙන් මේක දේශනා කරන්න විවිධ උපමා රූපක නිදර්ශන අරගෙන ඒ වගේම ඒ ඒ අවස්ථාවේ පුද්ගලයා විසින් වර්ධනය කරගත යුතු අත්‍යවශ්‍යම ගුණාංගය මොකද්ද මේ ආදී වශයෙන්. එතකොට එහෙම ගොනු කරගත්තම ඒ කියන්නේ අපේ අපි මේ විදිහට මේ තේරුම් ගන්න අවශ්‍යයි ඒ විවිධ පුද්ගලයන්ගේ තරාතිරම නැත්නම් අත්දැකීම් සැලකිල්ලට අරගෙන එහෙම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයෙන් උපමා රූපක නිදර්ශන ආදී දේවල් වලින් මේ කරුණු පෙන්වා දෙන්න සිද්ධ වුණා. එතකොට මේ එකම ප්‍රතිපදාව විවිධ අවස්ථාවල විවිධ ආකාර වලින් පැහැදිලි කරපු ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. ඒකයි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නිවන් මඟ විවිධ ආකාර වලින් පැහැදිලි කරලා තියෙනවා. මේක අපි තේරුම් ගන්න ඕන කාරණයක්. දැන් කුසලතා ලයිස්තු ගොඩක් අපිට හමු වෙනවා ඔබ දන්නවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හිම සාමාන්‍යයෙන් හැමෝම දන්නවා අහලා තියෙනවා චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාද පංචේන්ද්‍රයානි පංච බලානි සත්වබොජ්ජංගානි හරිය වට්ටංගිකෝ මග්ගෝ වශයෙන් මේවා කුසලතා ලයිස්තු එතකොට දැන් මේවා නොඑක් තැන්වල නොඑක් අයට නොඑක් පරයයන් කරන ලද දේශනා එතකොට එවැනි සංකීර්ණ ධර්මස්කන්ධයක් ඇතුලේ අපි කොහොමද මේ පරමාර්ථය ඊට ඉක්මනින් සාධනය කර ගැනීමේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගන්නෙ. ඒතෙන්දී අපි ගාක්ම පහසු ක්‍රමයේ හැටියට හඳුනාගෙන තියෙන්නේ කෙටි ක්‍රමයේ හැටියට මේ සතිපට්ඨාන ක්‍රමය. බුදුරජාන් වහන්සේත් මේ සතිපට්ඨාන දේශනාව දේශනා කරද්දී මේ සතර සතිපට්ඨානය බොහොම පහසු මගක් හැටියට මේ පහසු ක්‍රමයක් හැටියට මේ දේශනා කරා. එතකොට අපි අවධානය යොමු කළේ බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ පරියාය පරියාය වශයෙන් දේශනා කරලා තිබෙනවා. පරියාය කිව්වේ අර විවිධ පුද්ගලයන්ගේ විවිධ දැනුම් මට්ටම් අත්දැකීම් ගැටලු ආදී සැලකිල්ලට අරගෙන විවිධ විදිහට විවිධ තැන්වලදී විවිධ මට්ටම් වලින් මේවා දේශනා කරලා තියෙනවා. එතකොට ඒ ඒ තැන්වල පුද්ගලයා විසින් වර්ධනය කරගත යුතු කුසලතා විවිධ විදිහට දේශනා කරලා තියෙන්න පුළුවන් සංඛ්‍යාත්මකව අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන් ඒවා. ওই අංගුත්තර නිකායේ ඇතුළත් වෙලා තියෙන මේ ඒ සංඛ්‍යාත්මකව ධර්ම කරුණු ගොනු වීමට හේතුවකුත් ඒකයි. අපේ සූත්‍ර පිටකයේ තියෙනවා අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ ඒ මේ සංඛ්‍යා වශයෙන් ගොනු වෙලා තියෙන බලපුවාම එකේව දෙකේව තුනේව හතරේව පහේව හයේව වශයෙන් සංඛ්‍යාත්මකව ගොනු වෙලා තින්නේ ඒ හේතුව නිසා. ඉතින් අපිට මේ වසර ගණනාවක් තිස්සේ ඊට පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවත් වුණ අවුරුදු 45න් පස්සේ තවත් පසු කාලීනව මේ ධර්මයේ විග්‍රහ කිරීම තියෙනවා අටකතා ටීකා ආදී වශයෙන්. අදත් ධර්මයේ විස්තර කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මේවා දේශනා කරන්න පැහැදිලි කරන්න. ඉතින් ඒ අතරේ මේ හරියටම නිවන ඉලක්ක කරලා මේවා සොයාගන්න එක එකතු කරගන්න එක හරියට ඉලක්කගත කරගන්න එකේ යම් දුෂ්කරතාවයක් තියෙනවා. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ මේ දුෂ්කරතාවයක් දැකලා තියෙනවා. ඒක නිසා තමයි මේ සතිපට්ඨාන ක්‍රමය වැනි ක්‍රමයක් මම හිතන්නේ උන්වහන්සේ හඳුන්වා දීලා තියෙනවා. ඉතින් සතිපට්ඨාන ක්‍රමය ආරම්භ කරද්දී බුදුරජාන් වහන්සේ ඒකායනෝ අයං මග්ගෝ සත්තානං විසුද්ධිය මේ සත්‍යයන්ගේ විසුද්ධිය පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව, උතුම් බව පිණිස මේක ඒකායනෝ මග්ගෝ පහසු මගක් හැටියට දේශනා කළා. ඉතින් පහසු මග කිව්වම කෙටි මග කිව්වම තවත් මේකේ දිගු මාර්ගයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ සතිපට්ඨාන මාර්ගයේ පහසු මග හැටියට අපි අපිට වැටහිලා තියෙන, තේරුම් ගිහිලා තියෙන, අවබෝධ වෙලා තියෙන. මෙතෙන්දී බොහොම විවෘතව සිහිනුවන වීර්යය කියන මූලික කුසලතා තුන වර්ධනය කරගෙන ඒ තුලින් ඍජුවම විදර්ශනාවට ගිහිල්ලා නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කරගැනීමේ අපේ තියෙන මේ අවිද්‍යා තණ්හා ආදී ක්ලේශ ධර්ම දුරු කරගන්න පුළුවන්කම තියෙන. ඒක තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තියෙන මේ කෙටි ස්වરૂපය. එතකොට ඒ ඒ යන ගමනේදී සීල සමාධි ප්‍රඥා ගුණ ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය වීමකුත් සිද්ධ වෙනවා. එතකොට ඇත්තටම ඊටාම කෙටි පහසු මගක් සතිපට්ඨාන ක්‍රමය. ඒකයි අපි මේ සතිපට්ඨාන ක්‍රමය ඉදිරියට aran තියෙන්නේ. එතකොට දැනට අපි මේ සාකච්ඡාවේ සතිපට්ඨාන භාවනා පිළිබඳ මේ කමඨහන් සාකච්ඡාවේ සෑහෙන දුරක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මෙතෙක් අපි කරපු සාකච්ඡා අන්තර්ජාලගත කරලා තියෙන නිසා ඔබට ඒවට සවන් දෙන්න පුළුවන්කම තියෙනවා. අපි මේ වන විට ධම්මානුපස්සන ඒ කියන්නේ සතර සතිපට්ඨානේ හතරවෙනි පියවර හැටියට සැලකෙන ධම්මානුපස්සනා කොටසේ ඉන්නේ. ඒ දක්වා අපි මේ කමඨහන් සාකච්ඡාව කරගෙන ඇවිදින් තියෙනවා. ධම්මානුපස්සනාවේ තියෙනවා සාමාන්‍යයෙන් ගත්තොත් කොටස් පහක් නීවරණ කන්ද ආයතන බොජ්ජංග සත්‍ය වශයෙන් පබ්බ නැත්නම් කොටස් පහකට දේශනා වෙලා තියෙනවා. ඉතින් පහුගිය සාකච්ඡා කීපයකදීම අපි අවධානය යොමු කළේ මේ බොජ්ජංග ධර්ම පිළිබඳව, බෝධිඅංග ධර්ම පිළිබඳව. ඉතින් අපි මම හිතන්නේ සාකච්ඡා තුනක් විතරේ සඳහා ගත කෙරුවා. කොහොම නමුත් මේ පහුගිය සාකච්ඡාවේදී මම කල්පනා කරේ බොජ්ජංග ධර්ම කොටස නිමා කරන්නයි. ඇත්තටම කිසියම් නිමා කිරීමක් වගේ කළා. නමුත් මට මේ තරමක් ආදුනික වගේ යෝගීන් මේ මම ඉදිරිපත් කරලා තියෙන මේ සටහන මම හිතන්නේ සටහන අන්තිමට මම ඉදිරිපත් කරලා තිබුණු සටහන කියවලා ඒකේ යම් කොටසක් තවදුරටත් පැහැදිලි කරනවා නම් හොඳයි කියලා මේ මගෙන් ඉල්ලීමක් කරා. ඉතින් ඒ අනුව මම කල්පනා කරා ඒ සටහනේ අග තියෙනවා බෝධිඅංග ධර්ම පිළිබඳ සිහිනවන වැඩිම තවදුරටත් කියලා මේක අගමන් සූත්‍රයක් උද්දෘත කරලා තියෙනවා බොජ්ජංග ධර්ම වැඩිම පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද මාර්ගෝපදේශන ඇතුළත් එතකොට මේ ඒ සූත්‍රය මේ කාය සූත්‍රය සංයුත්ත නිකාය මහා වර්ගය තුල. ඒ කාය සූත්‍රය මම ඒකේ පාලි උද්දෘත කොටස ඇතුල් කරලා තිබ්බා. නමුත් ඒක එදා මම සාකච්ඡාවේදී කෙටියෙන් පැහැදිලි කිරීමකුත් කළා. නමුත් කීප දෙනෙක් නැවත ඉල්ලීමක් කරා මේ ඒ බොජ්ජංග ධර්ම පිළිබඳ ඒ කාය සූත්‍රයේ ඇතුළත් කාරණා තව ටිකක් පැහැදිලි කරනවා නම් මේ හොඳයි කියලා ඒක නිසා මම කල්පනා කරා ඒ කාය සූත්‍රය මේ ප්‍රමුඛ කරගෙන අද සාකච්ඡාව ඉඟක් කතා බහ කරන්න කියලා. මේ එතකොට සංයුත්ත නිකායේ මහා වර්ගයේ බොජ්ජංග සංයුත්තේ මේ කාය සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ මේ සූත්‍ර කියවා ගැනීමේ හැකියාව හැම දිනාටම තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ සූත්‍ර බලන්න කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ දැන් මේ සූත්‍ර කියවන ඇත්තොත් මට බොහෝ වෙලාවට කියන්නේ මේකේ මේ භාවනා සූත්‍රවල සරල පරිවර්තනයක් තිබ්බට ඒ සූත්‍ර සඳහන් කරලා තියෙන තැන්වල දැන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති මේ සංස්කරණයේ ඒ වගේම මේ අන්තර්ජාලයට ඇතුළත් කරලා තියෙන පිටක.lk වගේ වයි තියෙනවා. නමුත් මේවයි මේ කියන කාරණා අපිට ඒ තරම්ම මේ ගොනු කරගන්න දුෂ්කරයි කියලා. ඒක නිසා තවදුරටත් මේ පිළිබඳව ටිකක් කරුණු ටිකක් පෙන්වන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මේ ඒ අනුවයි මම අද කල්පනා කරා මේ තව ටිකක් මේ කාය සූත්‍රය පදනම් කරගෙන මේකේ ඇතුළත් කරුණු ටික තව ඩිංගක් පැහැදිලි කරන්න. එතකොට දැන් මේ කාය සූත්‍රය බුදුරජාන් වහන්සේ ආරම්භයේදී මේ උපමාවක් වගේ දෙයක් කියනවා සවැත් නුවර දේවරම් මෙහෙරදී දේශනා කරපු දේශනාවක් ඇටියටයි නිදානේ තියෙන්නේ නිදානේ තාම කෙටියෙන් සඳහන් වෙලා තියෙනවා සාවත්ති නිදානං කියලා ඉතින් ආරම්භ කරන්න කිසියම් මේ උපමාවක් සම්බන්ධ කරගෙන සේයතාපි වික්‍රේ අයං කායෝ ආහාරට්ඨිතකෝ ආහාරම් පටිච්ච තිට්ඨති අනාහාරෝ නොතිට්ඨති. ඒව මේවකෝ භික්ඛවේ කියලා මේ මේ ශරීරය මේ ආහාර නිසා පවතින එක. ඉතින් ඒ ආහාර නැති වුණොත් ඒක පවතින්න බෑ. කියලා ඒ විදිහට මේ දේශනාව ආරම්භ කරන්නේ. මේ දේශනාවේ කියනවා මේ ඒ වගේ මේ බොජ්ජංග ධර්ම ඒව මේවකෝ භික්කවේ සත්බොජ්ජංග ආහාරට්ටිතික ආහාරම් පටිච්ච තික්කති නො අනාහාරෝ කිය. කියන්නේ මෙතන මේ ආහාර කියන වචනේ හුඟක් යෙදিলা තියෙන්නේ හේතුව පෙන්වීම සඳහා. සාමාන්‍යයෙන් අපිට ආහාර කියන වචනේ කිව්වම නිකන් මනසට එන්නේ නිකන් ඔය කන බොන දේවල් වගේ අදහසකින්. නමුත් බුදුදහමේ ආහාර කියන වචනේ ටිකක් ගැඹුරු අර්ථයෙන් යෙදෙන්නේ ධර්මයේ. දැන් ඔය සතර ආහාර දක්වන තැන උනත් ඔයත්න්ට මතකයි මේ පංචස්කන්ධයේ පැවැත්මට ආහාර වර්ග හතරක් ගැන කියනවා කබලීකාර පස්ස මනෝ සංචේතන විඥාන කියලා. එතකොට දැන් පස්ස මනෝ සංචේතන විඥාන වගේ ආහාර මේ අර අපි කන බොන දේවල් නෙමෙයි. ඊට වැඩිය වෙනස්. නමුත් ඒක අර පැවැත්මට උපකාරී වෙනවා. පැවැත්මට ගොඩ නැංවෙන්න, දියුණු වෙන්න ඒ වගේ උපකාරක ධර්මයේ කියන අර්ථයෙන් තමයි මේ ආහාර කියන වචනේ යෙදিলা තියෙන්නේ. ඒ අනුව මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම බෝධිඅංග ධර්ම ගැන අපි කතා කරලා තියෙන්නේ දැන්. ඒවයි හට ගැන්මට පැවැත්මට උපකාරී වෙන වෙනත් ධර්මතා ගැන කතා කරමු. එක් එක් බෝධිඅංග ධර්මයට අදාළව මේ දේශනාව කෙරෙනවා. මම පොඩ්ඩක් මේ එක් එක් බෝධිඅංග ධර්මයේ සම්බන්ධ කරගෙන මේක නැවත වතාවක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. පළවෙනි බෝධිඅංග ධර්මය ගැන මෙහෙම දේශනා කරන සූත්‍රයේ කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය මේ නූපන් සති බෝධිඅංගයේ උපදින්නට උපන් සති බෝධිඅංගය වැඩෙන්නට සහ පිරිපුන් වෙන්නට භාවනාය කියන්නේ වැඩෙනවා කියන අර්ථයේ පාරිපූර්ණියා කියන්නේ පරිපූර්ණ වෙනවා කියන අර්ථය. සතිමත් භාවයේ නැත්නම් සති බොජ්ජංගය දැන් බොජ්ජංග කියන වචනේ දන්නවනේ බෝධිංගය කියලා කියන්නේ නිවනේ කොටසක් කියන එකනේ. එතකොට නිවනේ කොටසක් හැටියට නැත්නම් නිවනේ අංගයක් හැටියට පවතින මේ සති ගුණය ඇති වෙන්නටත් වැඩෙන්නටත් පිරිපුන් වෙන්නටත් ආහාර වෙන දෙයක් තියෙනවා ආහාර කියන්නේ මෙතන උපකාර වෙන සාධකයේ කියන එක උපකාර වෙන දෙයක් තියෙනවා මොකද්ද අත්තිබික්කවේ සති සම්බොජ්ජං ගට්ටානීයා ධම්මා එතකොට දැන් මෙතන විශේෂත්වයක් තියෙන මේ සූත්‍රයේදී පොදුවේ කියලා තියෙනවා සති සම්බොජ්ජංගාඨානීය ධම්ම. මේ කියන්නේ සති සම්බොජ්ජංගය සඳහා ආධාර වෙන, උපකාර වෙන, සහාය වෙන ධර්මතා තියෙනවා. හැබැයි මේ ධර්මතා මෙතන එකින් එක දේශනා කරලා නැහැ. ඒකයි මෙතන මම හිතන්නේ අපේ මේ කල්යාණ මිත්‍රයන්ට මේ සූත්‍රය ටිකක් ගැටලුකාරී වෙන්න ඇත්තේ. මම මේ සූත්‍රය උද්දෘත කරාට එහෙම වෙන්නේ නැත්තේ ඒකයි. ඉතින් සති සතිය දියුණු වෙන යම් යම් ක්‍රියාකාරකම් නැත්තම් දේවල් තියෙනවා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අන්න ඒවා මනවින් මෙනෙහි කිරීමෙන් නැත්තම් ඒවා යෙදීමෙන් ඒවා බහුල වශයෙන් ඒවහි යෙදීමෙන් මේ සති ගුණය උපදින්න පුළුවන්. සති ගුණය ඇති කරගන්න පුළුවන්. අයම ආහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණ. එතකොට මේ මේක තමයි ආහාර කියලා. ආහාර වර්ග ටිකක් තියෙනවා. ඒ ටික භාවිතා කරන්න ඕන කියලා කිව්වට ඒ ආහාර වර්ග මෙතන කියලා නැහැ. එතකොට මෙතන නොකියන්න හේතුව ඒව වෙනත් තැන්වල දේශනා කරලා තියෙන නිසා. දැන් ඔය අපි හිතමු මේ කාය සූත්‍රය දේශනා කරන වෙලාවේ එතන ඉස්සරහා හිටි පිරිස, ශ්‍රාවක පිරිස මීට පෙර මේ සතිය දියුණු කිරීමට අදාළ දේවල් ඉගෙනගෙන තිබ්බනම් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඒව එකින් එක කියන්නේ නැහැ. කියන්නේ අන්න අර මං කලින් කියලා දීපු ටික දැන් වඩන්න ඕන කියලා තමයි කියන්නේ. ඒ වගේ දේශනාවක් මේ තියෙන්නේ. ඒතකොට දැන් මෙතෙන්දී අපේ කල්යාණ මිත්‍රයන්ට ඇති වුණු ගැටලුව අපි පොඩ්ඩක් විසඳගමු. මොනවද මේ සති ගුණය වැඩිවීමට වැඩිම සඳහා අප විසින් කළ යුතු දේ නැත්නම් මේ සති ගුණය වැඩිවීමෙහිලා උපකාරක ධර්ම මොනවද? එතකොට අපි සතිපට්ඨාන දේශනාවෙම මුලට ගියොත් අපි දැන් මේ ගුරු උපදේශය හැටියට තියාගෙන තියෙන මහා සතිපට්ඨාන දේශනාවේ මුලට ගියොත් මුලම තියෙන මේ කමඨහන් තුන තමයි මේකෙදි විශේෂයෙන්ම අදහස් වෙන්නේ. මූලික වශයෙන්ම අදහස් වෙන්නේ මුලින් තියෙන කමඨහන් තුන. මුලින් තියෙන කමඨහන් තුන වෙන්නේ ආනාපාන සති, ඉරියාපත සති සහ සම්පජඤ්ඤ සති කියන තුන. ඒවා තමයි මේ සති ගුණය නැත්නම් සති සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට වැඩෙන්න උපකාරී වෙන කමඨහන්. කමඨහනක් කියන එක දැන් දන්නවනේ. යම්කිසි කුසලතාවයක් වඩා ගන්න අකුසලතාවයක් දුරු කරගන්න අප විසින් කරන්නා වූ යම්කිසි ක්‍රියාකාරකමකටයි කමඨහනක් කියලා කියන්නේ. එතකොට එවැනි ක්‍රියාකාරකම් තුනක් මහා සතිපට්ඨාන දේශනාවේ ආරම්භයේදීම බුදු කයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ආනාපාන සතිය බොහොම පහසුවෙන් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් එකක්. ඒකට කිසිම ගැටලුවක් නැහැ. මොකද කයේ ශරීරයේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවක් තමයි මේ හුස්ම ඉහළ පහළ යාම කියන එක. ඒකට තමයි pāli භාෂාවෙන් ආනාපාන කියන්නේ. ආන කියන්නේ හුස්ම ඇතුල් වෙන ආපාන කියන්නේ පිටවීම. මේක අපි කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක්. කාය සංකාරයක් කියලා අපි ඒකට කියන්නේ pāli භාෂාවෙන්. ශරීරේ බොහෝ දේවල් කෙරෙන අතරේ මේ ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලියත් කෙරෙන. එතකොට මේ කෙරෙන ක්‍රියාවලියට අවධානය යොමු කර ගැනීම තමයි මේ ආනාපාන සතියෙන් කෙරෙන්නේ. එතකොට මෙහිදී කුසලතාවයේ වෙන්නේ මෙන්න මේ කෙරෙන දෙයට සාවධාන වීම. අවධානයේ සහිත වීම. එක සැරයක් අවධානය යොමු කරා නෙවෙයි. එක දිගටම අවධානය යොමු කරගෙන ඉඳීමේ හැකියාව. ඒක සති ගුණයේ සතියේ මූලික ලක්ෂණය වෙන්නේ ඔන්න ඔය ලක්ෂණය. අකණ්ඩ අවධානය. යම් අරමුණකට එක දිගට එක දෙයකට එක දිගට අවධානය යොමු කරගෙන ඉඳීමේ හැකියාව. එතකොට මේ මේ කමඨහන සති සම්බොජ්ජංගේ වැඩෙන ආහාරයක් වෙනවා. උපකාරක ධර්මයක් වෙනවා. ඔය දැන් ඔන්න එකක් ඒක. එතකොට අපි තුල වැඩෙනවා ගුණයක් නැත්නම් කුසලතාවයක් එක දෙයකට එක දිගට අවධානය යොමු කරගෙන ඉඳීමේ හැකියාව ලැබෙනවා. එහෙම ඉන්නකොට දැන් අපි එක දිගට අවධානය යොමු කරගෙන ඉන්නේ ආනාපානයටනේ. එතකොට මේ ආනාපානයේ තියෙන ගති ලක්ෂණ ටිකත් අපිට අවබෝධ වෙනවා. ආනාපානයේ කෙටි නම් කෙටි බව දිග නම් දිග බව ගොරෝසු නම් ගොරෝසු බව රළු නම් රළු බව සැහැල්ලු නම් එහෙම බර නම් එහෙම ඕලාරික නම් එහෙම සුකුම නම් එහෙම පහසුවෙන් හුස්ම ගන්නවා නම් අපහසුවෙන් හුස්ම ගන්නවා නම් එම මොහොතේ ආනාපානයේ තියෙන ගති ලක්ෂණ ටිකත් අවබෝධ වෙනවා ඒක කවුරුවත් අවබෝධ කරලා දෙන්න අවශ්‍ය නැහැ අලුතෙන් ඒකට දෙවැන්නේ වමනා කරන්නේ නැහැ එතකොට අවධානය යොමු කළොත් ඒ එක්කම අවබෝධයක් එනවා. දැන් අපි මේක කරලා බලන්න. ඕනම දෙයකට අවධානය යොමු කළොත් එක දිගට අකණ්ඩව ඒ ගැන අවබෝධයක් එනවා. මේක සරල સિદ્ધාන්තයක් නමුත් මේක තමයි මානවයා තුළ තියෙන විශේෂ කුසලතාවය. බලන්න මේ ලෝකේ මිනිස්සු නොයෙක් දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඒව ඔක්කොම මනෝකුබ්බංගම. මිනිස් මනස මූලික වෙලා සිද්ධ වෙන දේවල්. එතකොට කොහොමද ඒක වෙන්නේ? එක දිගට එක දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒ දේ පිළිබඳ අවබෝධයක් මිනිස් මනසේ ඇති වෙනවා. ඒ අවබෝධය තමයි මේ විවිධාකාරයෙන් එලි දැක්වෙන්නේ. මේ භෞතික මේවලම් සංකීර්ණ නිර්මාණ හැටියට එලිදැක් වෙලා තියෙන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ මේ අපි තුල තියෙන ගුණයක් මතු කරන මතු කිරීමක් මේ කරන්නේ. මේක නිකන් අපි ළඟ හැංගිලා තියෙන එකක් වගේ. අපිට නොහැකියාව තියෙනවා එක දිගට එක දෙයකට අවධානය යොමු කරන්න. එතකොට මොකද වෙන්නේ? අර අවධානය යොමු නොවන නිසා අවබෝධය එන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි අපිට හුරු කරලා දෙනවා අවධානය එක දිගට පවත්වා සති. සතිය තුළ ඔය අවබෝධය එනවා. ඒකට අපි කියන්නේ සම්පජඤ්ඤ කියලා. විමසුම් නුවණ ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ආනාපානයේ ওই ලක්ෂණේ තියෙනවා. ආනාපානය තුළ ওই ගුණාංග දෙක මූලික වශයෙන් වර්ධනය වෙනවා. ඊළඟට දෙක විතරක් නෙවෙයි ඔගේ තව ගුණයක් තියෙනවා ආතාපි කියලා වීර්යය කියන ගුණයක් ඇති වෙනවා. මොකද මේක එක දිගට ඉන්න නම් උත්සාහයක් තියෙනවා. එතකොට මේ ආනාපාන සති ක්‍රමයේ මූලික ගුණාංග තුනම ආනාපාන සතියේදී ඇති වෙනවා. අවධානය, අවබෝධය සහ වීර්යය. දැන් එක දිගට ඉන්න නම් එක දෙයක වීර්යය ඕනනේ. නැතුව බෑ. ඉතින් සමහර අය කියන්නේ මුලදි සතිය ඊළඟට වීර්ය ඊළඟට තමයි සම්පජඤ්ඤය වෙන්නේ කියලා. එක දිගට හිටියොත් තමයි අවබෝධ වෙන්නේ කියලා ඇත්ත ඒකේ සත්‍යයක් තියෙනවා. එක දිගට එක දෙයකට අවධානය යොමු කරගෙන හිටියොත් තමයි ඒ අවධානය යොමු කරගෙන ඉන්න වීර්ය අවශ්‍යයි හිටියොත් තමයි අවබෝධය එන්නේ කියලා. ඒ ගුණාංග පෙළගස්සන සමහර එක එක විදිහට ඔය තුන. මුලට සතිය ඊළඟට වීරිය ඊළඟට සම්පජඤ්ඤය කියලා. මේවත් පෙළගස්සන. ඒක ගැටලුවක් නැහැ. කොහොම නමුත් මේ තුන එකට යෙදෙනවා. අපි උත්සාහයෙන් යොදන්නේ සතිය. සතියේ යොදනකොට සතියේ සතිමත් වෙන්න වීර්යයත් අවශ්‍යයි. එතකොට එක දිගට එක දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නකොට අවබෝධයක් එනවා. ඉතින් ඔය ආනාපාන කමඨහන අපි ඔයාලට කියන්නේ කමඨහන් කියලා සාමාන්‍යයෙන් එහෙම වචනයක් දැන් අපි යොදනවා පස්සේ කාලේ වචනයක් ඒක. ඒ කමඨහන වඩනකොට වඩනකොට ඕක තමයි වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනි කමඨහනක් දේශනා කරලා තියෙනවා අපිට මතකයි ඉරියාපත සති කියලා. කිරියාපත පබ්බ කියලා ආනාපාන සූත්‍රයේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ ඉරියාපත පබ්බ කියලා. එතකොට ඒකෙදි කරන්නේ සරල ක්‍රියාවක යෙදෙන ගමන් ඒකේ සතිය පවත්වන. දැන් අර ආනාපානය අපි කරන ක්‍රියාවක් නෙවෙයි. අපි හිතාමතා කරන එකක් නෙවෙයි. ඒ නිසා ආනාපානය කර්ම ගණයට වැටෙන්නේ. හිතාමතා කරන එකක් නෙවෙයි. නමුත් ඉරියාපත වලට එනකොට ඉරියාපත කියන්නේ ඉරියව් පැවැත්වීම මූලික වශයෙන් හතර ඉරියව්වක් පෙන්නනවා. මේ ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, වැතිරිලා ඉන්නවා කියලා. ගච්ඡන්තෝ තිතෝ නිසින්නෝ සයානෝ කියලා pāli භාෂාවෙන් ඔය වචන හඳුන්වන්නේ ඉතින් අපේ මූලික ඉරියව් හතර. වේලාවකට අපි ඇවිදිනවා. වේලාවකට හිටගෙන ඉන්නවා, වේලාවකට වාඩි වෙලා ඉන්නවා. ආය වේලාවකට වැටිලායි. ඒ අනුපිළිවෙල වගේ එකක් පෙන්වන්නේ ඇයි කියලා මගෙන් අහුවා. ඉතින් ඒක අනුපිළිවෙලක් නෑ. බොහෝ වෙලාවට ඉතින් අපි ඇවිදලා මහන්සි වුණාම නතර වෙනවා. නතර වෙලා මහන්සි වුණාම වාඩි වෙනවා. වාඩි වෙලත් මහන්සි වුණාම තව ටිකක් වැතිරිලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒ වගේ අර ක්‍රමයෙන් ක්‍රමයෙන් කය වෙහෙසීමට අනුව අනිත් ඉරියව් වලට මාරු වීමක් වගේ පෙන්වනවා. ඉතින් කොහොම නමුත් ওই ඉරියව් හතර අපි පවත්වනවා. සාමාන්‍ය කෙනෙක් සමහර විට ওই ඉරියව් හතර එච්චරම හිතාමතා නොපවත්වනවා වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ හිතාමතා නැත්තම් සිහියෙන් යුක්තව මේ ඉරියව් පවත්වන්න අපිට මේ හුරු පුරුදු කරනවා. ඒක නිසා ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති ආදී වශයෙන් ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න. මේ ඇවිදීමේ ක්‍රියාවලියට එක දිගටම අවධානය තියාගන්න. තියාගත්තොත් අර ඇවිදීමේ ක්‍රියාවලියේ පිළිබඳ යම්කිසි අවබෝධයක් එනවා. මම මේ කොහෙද ඇවිදින්නේ? කොයි පැත්තටද ඇවිදින්නේ? මොකටද මේ ඇවිදින්නේ? ඇයි ඇවිදින්නේ? මෙතන ඇවිදින එක හොඳද? නරකද? ආදී වශයෙන් මේ තමන් කරන ක්‍රියාව පිළිබඳ අවබෝධයක් එනවා. යම් විදිහක ඒ ක්‍රියාවේ තියෙනවා නම් නොසුදුසු බවක් ඒකෙන් වලක වලක්ව ගන්නත් පුළුවන්. තමන් ඇවිදින ඇවිදීමේ ක්‍රියාවලියට සතිමත් වුණොත් ඒක අඩුපාඩුවක් තියෙනවා නම් ඒක වලක් ගන්න පුළුවන්. දැන් අපි හිතමු නොසුදුසු වෙලාවක නොසුදුසු දැනක ඇවිදිනවා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනෝනේ විකාල විසිකාචාරිය කියලා එකක් මේ නොකල යුතු එක විකාල විසිකාචාරිය කියන්නේ විකාල කියන්නේ නොගැලපෙන නුසුදුසු මේ අවස්ථාව කියන එකයි නුසුදුසු තැන නුසුදුසු අවස්ථාව කියන එකයි විකාල කියන වචنين එතන අදහස් කරන්නේ විසිකාචාරිය කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඇවිදිනවා කියන එක. දැන් අපි යම් මොහොතක අපි යම් තැනක යම් වෙලාවක ඇවිදිද්දී අපි අවිදීමේ ක්‍රියාවලියේ සිහිය පැවැත්වුවොත් මම දැන් මේ මොහොතේ ඇවිදිනවා කොහෙද මම මේ ඇවිදින්නේ කියලා මේ අවධානය යොමු කරොත් Tamanට ඒකම වැටහෙනවා මේ ඇවිදින්නේ මේ ආවල් තැන ආවල් වෙලාවේ මේ වෙලාවේ මේ මම මේ ඇවිදින්නේ මෙතන මෙතන ඇවිදින එක සුදුසුද නැද්ද කියන එක පවා Tamanටම අවබෝධ වෙනවා. ඒ ඒ ඇවිදීමේ ක්‍රියාවලියේ තියෙන ගති ලක්ෂණ ටික විතරක් නෙමෙයි මෙතන මම මේ වෙලාවේ ඇවිදින්න සුදුසුද නැද්ද කියන එක පවා අවබෝධ වෙනවා. අර අර ක්‍රියාවට අවධානය යොමුකොළොත් ක්‍රියාව කරන ගමන් ඒ ක්‍රියාව පිළිබඳ අවබෝධ වෙනවා සහ ඒකේ කළ යුත්ත නොකළ යුත්ත පවා අවබෝධ ඒකයි ස්වરૂපය. ඒක අවබෝධ කරගන්න පුළුවන් අපි. අපි හිතමු සරල උදාහරණයක් හැටියට අපි වත්තේ ඇවිදිනවා කියලා. වත්තේ ඇවිදිනකොට සමහර වෙලාවට අපි ඇවිදින්නේ පොල් ගහක් යට වෙන්න පුළුවන්. ඒතකොට දැන් ගහේ ගෙඩි වැටෙන්න පුළුවන්. දැන් අපි සතිමත් වුණොත් අපි ඇවිදින ක්‍රියාවලිය මම මේ ඇවිදිනවා කොතනද මම ඇවිදින්නේ ඇවිදින්මින් ඉන්නේ කියන එක පිළිබඳ සතිමත් වුණොත් ඒ වෙලාවේ ඒ ක්‍රියාව සම්පූර්ණ නිවැරදි කරන්න පුළුවන් ඒකයි ඔය ඉරියාපත සතියේදී පුරුදු පුහුණු වෙන්නේ යම් ඉරියව්වක් පවත්වන ගමන් ඉරියව්වේ සිහියක් පවත්වන සාවධාන බව තියාගන්න ඒ සාවධාන බව ඇතුලේ තමන් මේ ඉරියව්ව පවත්වන ආකාරයේ සුදුසුද නැද්ද ගැළපෙනවද නොගැලපෙනවද ස්ථානීය අස්ථානීය භාවයේ යෝග්‍ය අයෝග්‍ය භාවයේ ඒකත් වටහා ගන්න ඕන. ඉතින් ඒක වටහාගත්ත කෙනාට වැටෙනවා ඒ. වැටුණු කෙනාට තමන් මේ කරන ක්‍රියාවේ යම් නොසුදුසු බවක් අයෝග්‍ය බවක් තියෙනවා නම් ඒක වළක්වන්න පුළුවන්. ඒක නිවැරදි කරගන්න අන්නෙතෙන්දි වීටි උපකාරී වෙනවා. වීර්ය උපකාරය එහෙම අය පුද්ගලයා තමා විසින්ම තමාව නිවැරදි තලයට ගන්න මේක මේ වෙන කවුරුත් කාටවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඇත්තට. මේක මේ සතිපට්ඨාන ක්‍රමයේදී හරි අපූර්වට ගොඩ නැගිලා එනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි කමඨහනේදී ටිකක් සතියට බර කරලා දෙවෙනි කමඨහනේ එනකොට සම්පජඤ්ඤයට බර කරලා නිවැරදි භාවයටත් ගේනවා. ඊළඟ තුන්වෙනි කමඨහනක් දක්වනවා මේ ওই දෙවෙනි කමඨහනේදී ඔය ඇවිදීම විතරක් නෙමෙයි සතර ඉරියව්වම දේශනා කරලා තව ඕන තරම් ඉරියව් යතා යතාවා කායෝ පනිහිතෝ කියලා ඕනම ඉරියව්වක් පවත්නකොට ඒක කරන්න පුළුවන්. ඉතින් සිහිනුවණින් යුක්තයි. එතකොට තමන් කරන ක්‍රියාව කායික ඉරියව් පවත්වද්දී සිහිනුවණින් යුක්තයි. ඕන තරම් සංකීර්ණ කායික ක්‍රියා අපි කරනවා. අපි හිතමු ඩ්‍රයිවිං කරනවාදී මේ ඩ්‍රයිවිං කරනකොට සාමාන්‍ය ලොකු කායික ක්‍රියාවක යෙදී සිටින්න එක හිතගෙන ඉන්නවත් නෙවෙයි වාඩි වෙලා ඉන්න වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් වාඩි වෙලා ඉන්නවා විතරක් නෙවෙයි. මේ අත් දෙකෙන් කකුල් දෙකෙන් යම් යම් ක්‍රියාකාරකම් ටිකක් කරනවා. තමන් ඩ්‍රයිවිං කරනවා කියන එකේ සිහිය පවත්වනවා නම් මම මේ වෙලාවේ පාරේ මම මේ වාහනේ පදවනවා කියන සිහිය පවත්වනවා නම් ඉතින් අපිට පුළුවන් ඒක හරියට නිවැරදිව කරන්න. ඒකයි මේ සතිපට්ඨාන ක්‍රමයේ ලක්ෂණය. ඉතින් ওই විදිහට කය මෙහෙවීමෙන් ඉස්සරහට ගිහිල්ලා ඉරියාපත වලින් ඉස්සරහට ගිහිල්ලා ඊළඟට පියවරේදී බුදුරජාණන් වහන්සේ එදිනෙදා වැඩ අපිට දෙනවා. එදිනෙදා වැඩ කිව්වම අපේ සාමාන්‍යයෙන් දෛනික වැඩ ලයිස්තුවක් අපිට තියෙන නිකන් කාලසටහනක් වගේ එකක්. නමුත් ඒ කාලසටහනක්ම නෙවෙයි එදිනෙදා වැඩ කිව්වම මේ අපි කරා එන වැඩ තියෙන ඕනම මොහොතක අපේ මේ දෛනික කාලසටහන කඩා බිඳගෙන වෙන වෙන දේවලුත් අපිට කරන්න වෙනවා සමහර අපි සාමාන්‍යයෙන් දවසේ කාලසටහනක් අපිට තියෙනවා. මේ මේ වෙලාවට මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි ආදී වශයෙන් කියලා. නමුත් ඒක නිත්‍ය නෑ. ඒක නිත්‍ය නෑ ඕනෑම වෙලාවක මේ කාලසටහන වෙනස් වෙලා වෙනත් ඕනම දෙයක් යෙදෙන්න පුළුවන්. එතකොට අන්නේ තමා කරා පැමිණෙන මේ කෘත්‍ය. අන්න ඒකේ මුලමදාග සිහිය පවත්වන්න පුළුවන්. කලබල නොවි සංසොම්ව. දැන් මේ වෙලාවේ මම කරමින් හිටියේ මේක නමුත් ඒක අතරමඟ නතර කරලා මෙන්න මේ වැඩේ කරන්න වෙලා තියෙනවා. අපි හිතමු එහෙම. අපි දෛනික කාලසටහනේ වැඩ කේදී සිටියා. ඒ අතරතුර ඒක අතරමඟ නතර කරලා වෙනත් වැඩකේ දෙන්න උනා. එහෙම වෙනවනේ. එතකොට ඔය ඕක තුල සිහි සිහිනුවණින් කටයුතු කරන්න පුළුවන්ද? අර කරමින් හිටියේ වැඩේ සිහිනුවණින් නතර කරන්න. අලුත් වැඩේට සිහිනුවණින් යොමු වෙන්න පුළුවන්. ඒක ටිකක් සංකීර්ණයි. අර ආනාපාන සතියට වඩා ඉරියාපද සතියට වඩා මේ සම්පජඤ්ඤ සති කොටසේ තියෙන දේවල් සංකීර්ණ. එදිනෙදා වැඩවල සිහිය පැවැත්වීම කියන්නේ. ඉතින් අපි උත්සාහ කරොත්, දීර්ය කරොත් පුහුණු වුණොත් පුළුවන්. ඔන්න ඔය විදිහට මූලික වශයෙන් ඔය සති සම්පොජ්ජංගයේ මූලික මූලික කමඨහන් හැටියට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ ඔය කමඨහන් තුන නැත්නම් ඔය ක්‍රියාකාරකම් තුන. මොනවද ආනාපාන සතියයි ඉරියාපද සතියයි සම්පජඤ්ඤ සතියයි හුස්මට එක දිගට අවධානය යොමු කරගෙන සිටීම සිහිනුවණින් ඉරියව් පැවැත්වීම සිහිනුවණින් යුතුව එදිනෙදා වැඩ කටයුතු කිරීම. ඕක පුහුණුවොත් යම් කෙනෙකුට ඇත්තටම හොඳ අවදිමත් බවකින් තමන් වැඩ කටයුතු කරන බව Tamanට දැනේ. දැන් ඔය සති සම්බොජ්ජංගඨානීය ධර්ම ඔතනින් නතර වෙන්නේ නැහැ හැබැයි. ඔතනින් නතර වෙන්නේ දැන් සමහර විට ඔබ අහලා ඇති මේ අනුස්සති භාවනා දස අනුස්සතියත් අපේ ධර්මයේ උගන්වලා තියෙනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දේශනා කරපු අනුස්සති කමඨහන් ඔක්කොම එකතු කරලා 10ක් පෙන්වලා තියෙනවා දසානුස්සති වශයෙන්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ජාගානුස්සති, උපසමානුස්සති, කායගත සති, මරණ සති, ආනාපාන සති ආදී වශයෙන්. එතකොට දැන් අර සතිය දියුණු කරගත්ත කෙනා අර සතිය දියුණු කරගත්ත කෙනා එතනින් පස්සේ දැන් කොයි පැත්තටද හැරෙන්නේ? දැන් එයාට පුළුවන් වර්තමාන මොහොතේ ඕනම දෙයක් සිහිනුවණින් වීදීන් යුතුව කරන්න. එතකොට දැන් එයාට ඕනනම් හැරෙන්න පුළුවන් ලෞකික පැත්තට. අපේ ජීවිතයේ ලෞකික වැඩ කටයුතු දැන් හොඳ සිහිනුවණින් වීර්යයෙන් යුතුව කරන්න පුළුවන්. ඒ වැඩේ අවුල් කරගන්නේ නැතුව ඒක නිකන් අයහපත් තත්වයකටපත් කරගන්නේ නැතුව හරියට ඒ කටයුත්ත කරන්න ඕන. දැන් මේ ලෞකික වැඩවල තියෙන සාර්ථකත්වයන් ඒ සිහිනවන යෙදීම හරහා සිද්ධ වෙන දේවල් තමයි. කෙනෙක් හොඳට අධ්‍යාපනය යෙදෙනවා නම් කෙනෙක් යම්කිසි ව්‍යාපාරික වශයෙන් සාර්ථක වෙනවා නම් වෙනත් මොන හරි ක්ෂේත්‍රයක සාර්ථකත්වයක් වෙන්නනවා නම් ඒකින් ඒකින් කියවෙන්නේ එයා සිහිනුවණෙන් වීරියෙන් යුතුව වැඩ කරනවා කියන්නේ. නමුත් දැන් සතිසම් බොජ්ජංගම් කියනකොට මේ සිහිනුවන බෝධිඅංගයක් බවට හරවා ගැනීමේදී නිවනේ කොටසක් බවට හරවා ගැනීමේදී අපිට සිද්ධ වෙනවා මේ අපි උපදවාගත්ත සිහිනුවන වෙනත් පැත්තකට යොමු කරන්න. වෙනත් දිශාවකට. ඒ තමයි මේ නිවන පැත්තට යොමු කිරීම. ඔන්න එතෙන්දී අපේ සතිය ගුණය පාවිච්චි කරලා අපි මොන වගේ දේවල් ගැන සිහිනුවන යොදනවද? දැන් අපිට පුළුවන් නිලමුදල් එහෙම නැත්නම් ව්‍යාපාර රැකියා කලාව, සාහිත්‍ය, භාෂාව ඔය වගේ උගා දේවල් තියෙන විෂයපතය. নানা ප්‍රකාර විද්‍යාවන්, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව. ඔය වගේ ඕනම ශාස්ත්‍රයකට මේ සිහිනුවන කියන එක යොදන්න පුළුවන්. හැබැයි ඒකට යොදන්න යොදන්න මේ අපි කතා කරන අපේ මූලික ඉලක්කයට යන්නේ නැහැ. නිවන පැත්තට යන්නේ නැහැ. ඒක නිසා බුදුරජාන් වහන්සේ මේ උපදවාගත්ත සිහිනුවන නිවන පැත්තට හරවන. ඒ නිවන පැත්තට හරවද්දී තමයි ඔය අනුස්සති කමඨහන් වගේ දේවල් අපට දෙන්නේ. එතකොට අනුස්සති කමඨහන් වලදී තියෙන්නේ අර සිහිනුවන යොදනවා අපි මේ ලෞකික දේවල් වලට නොවේ අධ්‍යාත්මික පැත්තේ යම් යම් දේවල් වලට. දැන් ඔය මුලටම දෙන්නේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති. දැන් බලන්න අනුස්සති දෙනකොට බුදුරජාණන් වහන්සේ ඉතින් ඔබ සිහිනුවන තියෙන කෙනා ටිකක් බුදු ගුණ පැත්තට සිහිනුවන යොදන්න කියන. අපි ඔය බුද්ධානුස්සති භාවනා වඩන ආකාරය පිළිබඳ පොත අපි මම හිතන්නේ අතුලත් කරලා තියෙනවා. මේ අන්තර්ජාලයෙන් අපිට ඔබට ඒක කියවන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් කෙනෙක් අර තමන් වර්ධනය කරගත්ත ඒ ගුණය සති ගුණය හරවනවා අපේ නිවන පැත්තට. ඉතින් බුදු ගුණ බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරන්න සිහි කරන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ මතක් කරන්න ගුණ තේරුම් ගන්න ඒ ගුණ අවබෝධ කරගන්න ඒ පැත්තට සතිය යොදන සිහිය යොදන බුද්ධානුස්සති එතකොට බලන්න අපේ தત્ත්වය වෙනස් වෙනවා අපි භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව උගන්වන පැත් ඉගෙන ගන්න පැත්තට සිහිනුවන යොමු කරනවා වෙනුවට අපි සිහිනුවන යෙදුවොත් බුදු ගුණ පැත්තට මොකද්ද වෙන්නේ? ඊටදී වෙනස් විදිහේ අවබෝධයක් වෙනස් විදිහේ මානසික තත්ත්වයක් අපි තුල ඇති වෙනවා. දැන් භෞතික දෙයක් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව වලට අපි කියන්නේ ඒව උගන්වන්න එපා කියන එක නෙමෙයි ළමයින්ට අපි ඒව උගන්වනවා. නමුත් ඒ පැත්තට හිත යොමු කරපුවාම ඒව පිළිබඳව කැමැත්ත, ආසාව, රුචිය, මනාපය වර්ධනය වෙනවා. බුදු ගුණ පැත්තට සිත යොමු කෙරුවොත් බුදු ගුණ තේරිලා බුදු ගුණ වැටහිලා බුදු ගුණ ගැන පැහැදීමක් ඇති වෙලා බුදු ගුණ ඇති කරගන්න පුළුවන් වෙනවනේ. එතකොට මොකද්ද වෙන වර්ධනේ? භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව පැත්තට සිහිනුවන යොදන යෙදීමයි බුද්ධානුස්සතිය දැන් බුදු ගුණ පැත්තට සිහිනුවන යෙදීමයි අතර මොකද්ද වෙන වෙනස? අතෙන්දී ලෞකිකත්වයේ පැත්තට පුද්ගලයා හැරී යෑමක් ඒ ඒ පැත්තට උනන්දු වීමක් ඒ පැත්තට සංකල්ප වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මෙතෙන්දී ඊට වැඩි වෙනස් පැත්තකට මේක සිද්ධ වෙනවා. ඒකයි ඔය බුද්ධානුස්සති වගේ කමටහන් දීලා තියෙන්නේ. අර මේ සතිය අපි කොහොමද හරවන්නේ අධ්‍යාත්මික පැත්තට? ඉතින් බුදු ගුණ තේරුම් ගන්නෝ සාකච්ඡා කරනෝ අවබෝධ කරගන්නෝ ඔහොම ගිහිල්ලා බුදු ගුණ ගැන ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා අපිට නේ ප්‍රසාදයක් ඇති වෙලා දැන් මෙන්න බුදු ගුණ වඩා ගන්න තමයි මමත් බුදුරජාණන් වහන්සේ වගේ කතා කරන්න ක්‍රියා කරන්න හිතන්න පුරුදු වෙන්න ඕන කියලා බුද්ධ ශ්‍රාවකයෙක් වීමේ දොරටු වෑරෙන අර පැත්තට ගියොත් ඉතින් භෞතික විද්‍යාඥයෙක් රසායන විද්‍යාවේ විද්‍යාඥයෙක්, දී විද්‍යාඥයෙක්, සමාජ විද්‍යාඥයෙක්, මනෝ විද්‍යාඥයෙක්, දේශපාලන විද්‍යාඥයෙක් වෙයි. එහෙම වුණාට නිවන් දකින්නේ දැන් මේ මේවා මේ අධ්‍යාත්මික පැත්තට හරවලා තියෙන විදිය අපේ දහම. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුද්ධානුස්සතිය පොතෙන්ටද සම්බන්ධ වෙන්නේ මේ මේ ධර්ම මාර්ගේ හරි නියම තැනට සම්බන්ධ වෙනවා. ඒ තමයි අර හැරවුම් ලක්ෂය හරවන තැන මේක තියෙන්නේ. අනුස්සති භාවනා. ඒක ඔය විදිහට ධම්මානුස්සතියට ගියොත් එතන සතිය සිහිනුවන පවත්වන ධර්මයට. තථාගත ධර්මයේ ගුණ. ඉතින් ඒව අහනෝ විමසනෝ මොකද වෙන්නේ? දහමේ ගුණ තේරෙනවා. දහම තේරෙන්න පටන් ගන්නවා. දහමට හිත යොමු වෙනවා. දහම අවබෝධ වෙනවා. ඒ පැත්තට යනවා. සංඝානුස්සතිය කියම සංඝ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවක පිරිස, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසටයි සංඝ කියන්නේ. සංඝානුස්සති මේ සංඝයා කියන්නේ කවුද? මේ සිව් පිරිස කියන්නේ කවුද? ඒගොල්ලොන්ගේ ಗುಣ මොනවද? ඒගොල්ලෝ ළඟ තියෙ යුතු ಗುಣ මොනවද? මේ සංඝ අතීත ශ්‍රාවක සංඝයාගේ තිබුණු ගුණ මොනවද කියලා ඒ පැත්තේ සාකච්ඡා. ඒ පැත්තට හිත යොමු කරනවා. ඒ පැත්තට දිගටම සතිය පවත්වනවා. එතකොට එතකොට මේ පැත්තේදී අවධානය නිසා අවබෝධය එනවා. අවබෝධය එක්කම වීරියකුත් එනවා. මමත් එහෙනම් සංඝ සමාජයේ සමාජිකයෙක් වෙන්න ඕන. සංඝ ගුණ ඇති කරගන්න ඕන කියලා මේ පැත්තට වීරිය කරනවා. එතකොට බලන්න අපේ කොයි පැත්තටද අපේ සිතුම් පැතුම් රටාව අවබෝධයේ චර්යා රටාව කොයි පැත්තටද වැඩින්නේ? නිවන පැත්තට ක්‍රමයෙන් හැරෙන. ඒකයි මේක බෝධිඅංගයක් වෙනවා කියලා කියන්නේ. ওই විදිහට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඔන්න සීලය ගැන හිත යොමු කරනවා එක දිගටම සීලය ගැන අවබෝධ කරගන්න තේරුම් කරගන්න ඒකේ වටිනාකම මොකද්ද ඒකෙන් කෙරෙන කාර්යය මොකද්ද කොහොම අවබෝධ කරගන්න අවබෝධ කරගන්නකොට කරගන්නකොට සීලය ගැන ප්‍රසාදයක් ඇති වෙනවා ප්‍රසාදයක් ඇති වෙනවා. ඇති වෙලා ඉතින් සීලය රකින්න යොමු වෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ පැත්තේ වර්ධනයක් සිද්ධ වෙනවා. ওই විදිහට. දැන් ওই විදිහට මට දසානුස්සතියම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම ඔතනින් නතර වෙන්නම් මේ අනුස්සති 10 ඇතුළත් පොත් මං හිතන්නේ අපි අතුල් කරලා තියෙනවා දසානුස්සතියටම අදාළ ඒවා කැමති ඇත්තෝ කියව ගන්න. එතකොට මේ දසානුස්සති වඩනකොට වඩනකොට අපේ සති සති ගුණය සති බෝධියංගයක් බවට පත් වෙනවා. සති සම්බොජ්ජංග වෙනවා. බොජ්ජංග කියන්නේ බෝධි අංගය කියන එකනේ. බෝධි කියන්නේ නිවනනේ. නිවන පැත්තට හැරෙන හැරෙනවා හැරෙනවා ක්‍රමේ. අනිත් ඒවත් එහෙමයි. කායගත සති, මරණ සති, උපසමානුස්සති, දේවතානුස්සති ආනාපාන සතිය කියන ඒවාට ගිහිල්ලා බැලුවොත් ඒත් එහෙමමයි. දැන් ඔන්නෝව තමයි සති සම්පොජ්ජංගට්ඨානීය ධර්ම. දැන් මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට තේරෙන්න ඕන. මේ සති බෝධියංගයක් හැටියට වර්ධනය කිරීමට ආහාර වෙන නැත්නම් උපකාර වෙන දේවල් මොනවද කියලා. ඔතනින් අතර වෙන්නේ නැහැ. මම මේක පියවර තුනකින් පෙන්වන්න කැමතියි. පළවෙනි පියවර තමයි මේ සතිය වඩා ගන්න ඒ සති ගුණය අවුලවා ගන්න නැත්නම් වඩා ගන්න කමටහන්. ඒ තුන තමයි අර ආනාපාන සති, ඉරියාපද සති, සම්පජන්ස. ඊළඟට අපේ නිවන පැත්තට හැරෙන සති කමටහන්. දස අනුස්සති. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, මරණ සති, කායගත සති, උපසමානුස්සති සහ ආනාපාන සති. ওই 10. ඒක ওই 10 පැත්තට කෙනෙක් සිහිනවන යෙදුවොත් කවුරු වෙයිද? මොන වගේ කෙනෙක් වෙයිද? ලොකු ආධ්‍යාත්මික වෙනසක් වෙනවා. ඉතින් දෙවෙනි පියවරේදී ඔන්න අපි ඔය දසානුස්සති පැත්තට. අන්න ඒවත් එතකොට සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම. මේ සති කියන බෝධියංගයේ වැඩිවීමට උපකාරී වෙන ධර්මතා. ඔතනින් අතර වෙන්නේ නැහැ. ඊළඟට එනවා සතර සතිපට්ඨානය. සතිපට්ඨානයේ කමඨහන් ටික මොනවාද? ඉතින් ඒව ටිකක් ගැඹුරු ඒවා. විදර්ශනා කමටහන් කෙලින්. කායानुපස්සනාවේ තියෙන කමටහන් තුන බලන්න. පටිගෝල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික මනසිකාර. ඒවා. අර අනුස්සති භාවනාවලත් තියෙනවා කායගත සති කියලා භාවනාවක්. ඒවත් එහෙමයි විදර්ශනා. මේ පැත්තට හිත යොමු කරපු ගමන්ම මොකද වෙන්නේ? මේ කය ගැන රූප ධර්ම ගැන ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. ගැඹුරු වැටහීමක් ඇති වෙනවා. ඒකට තවත් පුද්ගලයා නිවන පැත්තට යනවා. මේ ඇලීම ගැටීම මුලාව පැත්තට නෙමෙයි කය කය යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න මොකද වෙන්නේ? රූප ධර්ම වල යථා ස්වභාවය තේරෙන්න තේරෙන්න මොකද වෙන්නේ? මේ පිළිබඳව එතෙක් තිබුණු ඇලීම් ගැටීම් මුලාවීම් අවිද්‍යා තණ්හා දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට අපි තවත් නිවීම සැනසීම පැත්තට තව තව ලං වෙනවා. තව තව සමීප වෙනවා. එතනින් අතර වෙන්නේ නැහැ වේදනානුපස්සනාවට ඇවිල්ලා එතන සතිය පවත්වනවා සිහිනවන වීර්ය පවත්වලා බලනවා විඳීම කියන එක වින්දනය ඉතින් ඒකෙත් සිහිනවන පවත්වනකොට මොකද වෙන්නේ තව දුරට තවදුරටත් අර වින්දනය කියන එකේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති පුද්ගලෙක් බවට පත් වෙනවා. චිත්තානුපස්සනාවට එනවා. සිතවිලි දකින්න පුරුදු වෙනවා. සිතවිලි විවිධ සිතවිලි දකින්න Taman තුල ඇති වෙනවා. ඒවා ධර්මතා හැටියට දකිනවා. දැකලා ඒවයිත් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ සිතවිලියට යට වෙන්නේ නැතුව දාස වෙන්නේ නැතුව බැල වෙන්නේ නැතුව ගැටි වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා. වීර්යය තියෙන නිසා. තවත් මොකද වෙන්නේ? චිත්ත ප්‍රසාදයේ සිට පිරිසුදු වෙලා තවත් නිවනට කිට්ටු වෙනවා. අන්තිමට ධම්මානුපස්සනාවට එනකොට සියලුම දේවල් නාම රූප ධර්ම හැටියට දැකලා කිසිම විශේෂත්වයක් නැතුව ඒවට නොඇලී නොගැටී නොමුලාව ඉන්න හුරු පුරුදු. එතකොට අපි හොඳටම නිවනට සමීප වෙනවා ලං වෙනවා. එතකොට බලන්න දැන් මගෙන් මේ ආධුනික යෝගීන් ඇහුවේ මේ සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම මොනවද? අපි සිහිනුවන ගැන කතා කරනවා ස්වාමීන් සිහිනුවන වඩා ගැනීමට අපි කළ යුතු දේ මොකක්ද? දැන් මෙතන කාය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ සති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම හෙවත් සිහිනුවන වීර්ය වැඩිවීමට අදාළ වන්නා වූ කමඨහන් නිතර නිතර බහුල වශයෙන් වැඩි යුතුයි කියලා කියලා තිබුණට ඉතින් ඒවා කියලා නැහැ මොනවද කියලා අහුව. දැන් ඔන්න ඔයත්තන්ට මොකක් පැහැදිලි ඇති. තව ඕනනම් අපි සාකච්ඡා වාරේ තව මොනවා හරි මගෙන් අහන්න යමක් තියෙනවා නම් අහන්න. එතකොට පේනවනේ මේ මම් පියවර තුනකින් පෙන්නවා පළවෙනි පියවරේදී කමඨහන් වෙන්නේ ආනාපාන සතිය, ඉරියාපත සතිය, සම්පජඤ්ඤ සතිය. එතෙන්දි කරන්නේ ඇත්තටම සිහිනුවන වීර්යය කියන එක උපද්දා ගැනීම. උපද්දාගත් එක්කෙනා හැරෙන්නේ ලෞකික පැත්තට නෙමෙයි. ලෞකික පැත්තටත් ඉතින් මේ සිහිනුවන වීර්යය යොදන්න පුළුවන්. නමුත් නිවන් මාර්ගය යන කෙනා නිතරම නිවන පැත්තට හැරෙනවා. එතකොට ඊට අදාළ කමඨහන් වලට හිත යොමු කරනවා. ඒව තමයි දස අනුස්සතිය අපි කතා කරන්නේ. ඔය දසානුස්සතියට නැවත මම ඉල්ලා හිටිනවා ආධුනික යෝගීන් නැවත අවධානය යොමු කරන්න බොහෝම වටිනවා. ඊට පස්සේ තවත් එහාට ගිහිල්ලා සතර සතිපට්ඨානය. එතන සිහිනුවන වීර්යය දෙන්නේ. දසානුස්සතියේ සිහිනුවන වීර්යය දෙන්නේ. අර අර අපි උපද්දාගත්ත සිහිනුවන වීර්යය තමයි දසානුස්සතියේ යෙදෙන්නේ. සතර සතිපට්ඨානයේ යෙදෙන්නේ අපි උපද්දාගත්ත සිහිනුවන සහ වීර්යය. අන්තිමට තුන්වෙනි පියවර හැටියට යම් කෙනෙක් සතර සතිපට්ඨානයේ තේරුව දසානුස්සතියෙන් පස්සේ එහෙනම් එයාගේ සතිය බෝධිඅංගයක්ම වෙලා තියෙනවා. එයා ඒ සිහිනුවන වීර්ය හරහා ලෞකික පැත්තට ගියේ නැහැ නිවන පැත්තටම ගියා ඕක තමයි ඕකේ පියවර. ඒකයි අයමාහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස උප්පාදාය අන්න නෝපන් සති සම්බොජ්ජංගේ උපදවන්න උපකාරී වෙනවා මේවා ඔය අපි කතා කරපු කමටහන් අපි නිකන් ඕන නම් කියමු මුල් 3යි ඊළඟට 10යි ඊළඟට 4යි කියලා නිකන් ඒ ඔය ඌව තමයි සති සම්බොජ්ජං ගත්තානීය දස්. ඊළඟට අපි යමු ඊළඟ බෝධිඅංගයටත් ටිකක් ඒකෙදි දෙවෙනි බෝධිඅංගයේ හැටියට කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංග කෝච වික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කළා අර විදිහටම උත්තරය දෙනවා. ධම්මවිචය කියන මේ ගුණාංගය මේ ධර්මතාව පිළිබඳ සොයන විමසන ගතිය අපේ මනසේ තියෙන. ඔකට කියන්නේ ධම්මවිචය කියලා. එතන ධම්ම කියන්නේ ධර්මතා නාම රූප ධර්ම. විචය කියන්නේ සොයන විමසන ගතිය. ඒක ඒකත් ලෞකික පැත්තටත් යොදන්න පුළුවන් ආධ්‍යාත්මික පැත්තටත් යොදන්න පුළුවන්. ආධ්‍යාත්මික පැත්තට යදුවොත් ඒක බොජ්ජංග කියන. මේ සොයන විමසන ගතිය. මේ පැත්තට යොදන්න පුළුවන්. ඉතින් ඒක පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ අත්තිබික්කවේ කුසල කුසල ධම්මා සාවජ්ජන වජ්ජා ධම්මා හීනපනීතා ධම්මා කන්න සුඛ ප්‍රතිභාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාල් බහුරීකාරෝ. එතෙන්දී නම් අර මුල් බෝධියංගේදී වගේ නෙමෙයි කරුණු ටිකක් කියනවා. අත්තිබික්කවේ කුසල කුසල ධම්මා කුසල අකුසල කියලා ධර්මතාව වගේක් තියෙනවා. දේවල් වගේ. අන්න ඒවා හොඳට විමසන්න ඕන. විචය විචය ධම්ම කුසල ධම්මා අකුසල ධම්මා කෙරෙහි විචය කරන්න ඕන. විචය කරන්නේ මනමින් විමසනවා කියන ඇයි මේක කුසල වෙන්නේ? ඇයි මේක අකුසල වෙන්නේ? ඒ අකුසලයේ කරොත් මොකද වෙන්නේ? කුසලයේ කරොත් මොකද වෙන්නේ? අන්නේ විදිහට විමසන ගතියටයි විචය කියන්නේ. ධම්ම විචය. ධර්මතා හාත්පසින් විමසා බැලීම. ඒකෙන් අදහස් කරා. ඉතින් ඊළඟට කියනවා කුසල කුසල ධම්මා සාවජ්‍ය අනවජ්‍ය ධම්මා. ඔන්න විචය කරන්න ඕන දේවල්. විමසා බැලිය යුතු දේවල්. සාවජ්‍ය කියන්නේ සදොස් කියලා කියන්නේ අනවජ්‍ය කියන්නේ නිදොස් දේවල් තියෙන. නිවැරදි වූ කාය වාක් මනෝ ක්‍රියා. නිවැරදි වූ වැරදි වූ කාය වාක් මනෝ ක්‍රියා තියෙන. පුද්ගල අර්ථයෙන් පුද් පෞද්ගලිකව ගත්තම සමාජයේ තුල ගත්තත් ඒත් තියෙන. සදොස් සමාජ ක්‍රියා, නිදොස් සමාජ ක්‍රියා. පරිසරය සම්බන්ධයෙන් සමාජය සම්බන්ධයෙන් පුද්ගල සම්බන්ධතාවලට අදාළව පෞද්ගලික චර්යාවට අදාළ ඕන තරම් සාවජ්‍යන වජ්‍ය ධර්ම තියෙනවා. අන්න ඒවා විමසා බලන්න කියනවා. ඒවා විමසා බලන්න ඒවා ඒවට තමයි ධම්මා කිව්වේ. ඒවා විචය කරන්න කියනවා. ධම්ම විචය. මේ ධර්මතා හොඳට විමසා බලන්න ඕන. Tamanට තනියෙන් බැරි නම් ඒකට සුදුසු කල්යාණ මිත්‍රයෙක් කිට්ටු කරගන්න. අපි මේ ධම්ම විචේ ටිකක් කරමු. මොනවද කුසල අකුසල ධර්ම? කුසල මොනවද අකුසල මොනවද? ඇයි ඒවට කුසල කියන්නේ? ඇයි ඒවට අකුසල කියන්නේ? කුසලයේ ආනිසංස මොකද්ද? අකුසලයේ ආදීනව මොකද්ද? ආදී වශයෙන් කල්යාණ මිත්‍රයනොත් කිට්ටු කරගෙන අපිට මේව හොඳට විචය කරන්න පුළුවන්. නුවණින් විමසා බලන්න පුළුවන්. ඊළඟට සාවජ්‍ය අනවජ්‍ය ධර්ම මොනවද මේ සාවජ්‍ය කියන්නේ මොනවද අනවජ්‍ය කියන්නේ? පුද්ගලයාට සම්බන්ධව සමාජයට සම්බන්ධව පරිසරයට සම්බන්ධව ආර්ථික සමාජ දේශපාලන කටයුතු වලට අදාළ මොනවද සාවජ්‍ය මොනවද අනවජ්‍ය? හිතේ අපට ඕක විමසා බලන්න පුළුවන්. දැරි නෑ. බුදුරජාණන් වහන්සේ කියන ආන් ඒවා විමසනකොට විමසනකොට ධම්මවිචය අපේ මේ විමසුම් නුවණ බෝධියංගයක් වෙනවා. අපි හැරෙන්න පටන් ගන්න නිවන පැත්තට. ඇයි? මේ කුසල අකුසල තේරුණාම ඕන කෙනෙකුට කුසලයේ ආනිසංසය අකුසලයේ ආදීනවයි තේරුණු ගමන්ම කවදාවත් පුද්ගලයා අකුසලයට යන්නේ නැහැ. කුසලයේ පැත්තට හැරෙන්නේ කියන්නේ නිවන පැත්තට හැරෙනවා. සාවජ්‍ය අනවජ්‍ය දෙක හරියට තේරුම් ගත්තම මෙන්න මේක සදොස් මේක නිදොස්. හරියට අවබෝධ වුණොත් කවදාවත් සදොස් පැත්තට යන්නේ නැහැ කියන්නේ. ඊළඟට හීනපනීත ධම්මා. හීනපනීත. සාමාන්‍ය තේරුම හීන කියන්නේ පහත්, පනීත කියන්නේ උසස් කියන්නේ. කොහොමද ඔය උසස් පහත්කම තෝරන්නේ බුදුදහම? කොහොමද තෝරන්නේ? කම්මනා හුඟක්ම තෝරන්නේ නේ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝනේ ක්‍රියාවෙන්නේ ක්‍රියාවෙන් වචනයෙන් සිතවිලි වලින් තමයි උසස් පහත්කම ඇති වෙන්නේ මිනිස්යන්නේ නැතුව ශරීරවල දිග පරිලෙන්වත් එයාට තියෙන ධන දාන්නේ වස්තුවෙන්වත් ඉන්න නෑදෑය ප්‍රමාණයෙන්වත් දේශපාලන බලයෙන්වත් උපාදී ආදී දේවල් වලින්වත් පුද්ගලයෙක් හීන ප්‍රනීත වෙන්නේ නැහැ. එතකොට හීන ප්‍රනීත ධම්ම පුද්ගලයෙක් උසස් වෙන්නේ කොහොමද? පුද්ගලයෙක් පහත් වෙන්නේ කොහොමද? අන්න ඒක විචය කරන්න කියන බුදුරජාණන් වහන්සේ. විචය කරනවා කියන්නේ නුවණින් විමසා බලනවා. තනියෙන් බැරි නම් කල්යාණ මිත්‍රයෙකුත් එකතු කරගෙන දැනුම් තීරුම් නැති ශේත්‍රය එකතු කරගෙන මොනවාද මේ හීන මොනවාද පණීත බුදුරජාණන් වහන්සේ අපිට ඉන්න කල්යාණ මිත්‍රයනේ උන්වහන්සේ හීන පණීත භාවය ඉතාම හොඳට පැහැදිලි කරලා තියෙනවා ඔන්න ඔතෙන්දි තමයි ඉතින් බන ඕන වෙන්නේ දැන් ඔය බනද අපි අහන්නේ වෙන වෙන බනද කියලා හිතලා බලන්නේ නිබ්බාන පටිසංයුත්ත බන නම් ඔය ධම්මවිචේ සම්බොජ්ජංගයට අදාළ බන කියවෙන්න ඕනේ එවැනි බන ඇහෙන්න ඕනේ මොනවද අවශ්‍ය වෙන්නේ? කුසල අකුසල. කුසල අකුසල ගැන. සාවජ්‍ය අනවජ්‍ය ගැන, හීන පනීත ගැන. කන්හ සොක්ක පටිභාග ඊළඟට කියන. කන්න කියන්නේ සාමාන්‍ය අර්ථයේ කළු. සුඛ කියන්නේ සුදු. හැබැයි මේ කළු සුදු කියන එකෙන් අදහස් කරන්නේ මේ පාට වර්ග නෙමෙයි. අයහපත් සහ යහපත් කියන අර්ථය. කන්හ කියන්නේ අයහපත්. කටුක අයහපත් නීච පහත් කියන වගේ අදහස. ඒත් අදහස් කරන්නේ පුද්ගල ක්‍රියාකාරකම්. පහත් විදිහේ සිතුම් පැතුම්, පහත් විදිහේ වචන, පහත් විදිහේ හැසිරීම රටා. සුක්ඛ කියන්නේ පිරිසිදු යහපත් උසස් සිතිවිලි වචන ක්‍රියා අන්න ඒවා තියෙන. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අන්න ඒවා නිතර මෙනෙහි කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විමසන්න ඕන. ඔන්න එතකොට තේරෙන්න පටන් ගන්නවා මොනවාද මම කතා කළ යුත්තේ මොනවාද මම නොකළ යුත්තේ මොනවාද මම ක්‍රියා කළ යුත්තේ මොනවාද ක්‍රියා නොකළේ මොන මොන සිතුවිලිද යහපත් මොන මොන ඒවාද අයහපත් ඉතින් වැටහෙනවා එතකොට පුද්ගලයා කොයි පැත්තටද යන්නේ නිවන පැත්තට යනවා මේ කුසල අකුසල සාවජ්ජන වජ්ජ හීන පනීත කන්න සුක්ඛ ප්‍රතිභාග කියන මේ දේවල් අවබෝධ වෙනකොට ඒ පැත්තට යනවා. ඉතින් එහෙමයි ධම්මවිචේ සම්බොජ්ජංගයේ වැඩේ වර්ධනය. මොන දැන් ඔය අපෙන් අහන්නේ අපේ ආධුනික යෝගීන් ඇහැව්වේ මේ කාරණේ. ඊළඟට විරිය සම්බොජ්ජංගයට එමු. තුන්වෙනි එකට කෝච වික්‍රේ ආහාරෝ අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය මේ විරිය කියන එක බෝධි අංගයක් වෙන්නේ කොහොමද? විරිය කියන එක අපිට සාමාන්‍යයෙන් තියෙනෝනේ උත්සාහය කියන එකනේ. අපිට වීර්යය තියෙනව නැත්තේ නෑ මිනිස්සු නොයෙක් දේවල් වලට වීර්යය කරනවා. නිල මුදල් හරි අම්බ කරන්න වීරිය කරනවා, ඉගෙන ගන්න වීරිය කරනවා, රැකී ආරක්ෂා හොයා ගන්න වීරිය කරනවා, දේශපාලන බලය ලබා ගන්න වීරිය කරනවා, රටේ ප්‍රසිද්ධ වෙන්න වීරිය කරනවා, ලස්සන වෙන්න, හැද වෙන්න, අලංකාර වෙන්න වීරිය කරනවා. නැද්ද? තියෙනවා. හැබැයි ඒ වීරිය ඒ පැත්තට හැරිලා තියෙන වීරිය නිවන් දකින්න හේතු වෙන්නේ නැහැ. සමහරට තව තව අමාරු වෙටෙන්න තව තව කෙලෙස් ඇති වෙන්න හේතු වෙනවා ඒ වීර්යය. වීරිය ඒ පැත්තට එදිලා තිබ්බොත්. එතකොට වීර්යයේ විශේෂපතේ වෙනස් වෙනවා. විශේෂපතේ කියලා කියන්නේ කොයි දිශාවටද අපි වීර්ය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී උපදෙස් දෙනවා අත්තිබික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මොන 아무තු වචන තුනක් කියදෙනවා. දැන් ඌව තමයි මේ අපේ ආධුනික යෝගින් මගින් ඇහුවේ මේවා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද්ද ආරම්භ ධාතු කියන්නේ? මොකද්ද නික්කම ධාතු කියන්නේ? මොකද්ද පරක්කම ධාතු කියන්නේ? ඉතින් මම ඉතින් කෙටියෙන් තමයි පෞද්ගලික සාකච්ඡාවේදී මම පැහැදිලි කරේ. එතකොට මේ ආරම්භ කරනවා ඉදිරියට යනවා බාධා වළක්වනවා කියන සාමාන්‍ය තේරුම ඕක ඕක ඒකයි. ආරම්භ ධාතු කියන්නේ පටන් ගන්නවා. නික්කම ධාතු කියන්නේ ඒ පටන් ගැනීම විතරක් නෙමෙයි මේක ඉදිරියට කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. පරක්කම ධාතු කිව්වේ ඉදිරියට කරගෙන කරගෙන යද්දී බාධා එනවා. ඒ බාධා වලට මුහුණ දීම පරක්කම කියන්නේ. එතකොට ඕක ලෞකික පැත්තටත් දාන්න පුළුවන් නේ. අපි ඔන්න ව්‍යාපාරයක් ආරම්භ දාගමු. ඒ කියන්නේ ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. උදාහරණයක් හැටියට. ආරම්භ ධාතු. ඊළඟට නික්කම ධාතු. ඒ කියන්නේ ඉතින් ආ ව්‍යාපාරය ආරම්භ කරුවෝ විතරක් නෙමෙයි ව්‍යාපාරය දිගට කරගෙන යනවා. පරක්කම ධාතු. ව්‍යාපාරයට එන බාධා නැත්නම් ඒවට එන ගැටලු ඒවත් හොඳට අධ්‍යයනය කරලා ඒ ගැටලු निराකරණය කරනවා. එතකොට ඒක සාර්ථක වෙන්නේ නැද්ද? සාර්ථකයි. හැබැයි මෙතෙන්දී ඒ විරිය බොජ්ජංගයක් කියලා නැහැ. ඒක ලෞකික පැත්තට එදිලා තියෙන්නේ. ව්‍යාපාරයක් කරන්න. නැත්තම් ලෞකික විශේෂපතයක් ඉගෙන ගන්න. එහෙම නැත්තම් තනතුරක් ලබා ගන්න. වෙන මොකක් හරි වැඩක් කරන්න. ඒ ඕනම හේකට මේ ධාතු තුනේ දෙන්න පුළුවන් ආරම්භ, නික්කම, පරක්කම. හැබැයි මෙතෙන්ද කියන්නේ මේක බෝධිඅංග පැත්තට යෙදෙන්න ඕන. ඒ කොහොමද? දැන් අර කලින් කතා කරන්නේ ධම්මවිචේ බොජ්ජංගයේදී දෙපැත්තක් මොනවාද දෙපැත්ත? කුසල අකුසල. ඔන්නේ දෙක දැන් දැනගත්තා. සාවජ්‍ය අනවජ්‍ය. සදොස් සහ නිදොස්. හීන පනීත. උසස් දේ මොකද්ද? පහත් දේ මොකද්ද? කන්හ සොක්ක. පිරිසිදු වීමට හේතු වෙන දේ සහ අපිරිසිදු වීමට හේතු වෙන දේ. කාය වාක් මනෝ චර්යා පිරිසිදු වීම තමයි සොක්ක කියන්නේ. අපිරිසිදු වීම තමයි කන්න කියන්නේ. ඔන්න ඔය ටික දැනගත්තනේ. දැන් ওই ටික දැනගත් එක්කෙනා ආරම්භ කරන්න ඕන, නික්මෙන්න ඕන, පරක්කම කරන්න ඕන මොන පැත්තටද? කුසල, අනවජ්‍ය, පනීත, සුක්ඛ කියන පැත්තටද? අකුසල, සාවජ්‍ය, හීන, කන්න කියන පැත්තටද? කොයි පැත්තටද අපි මේ විරිය දන්නවා? ඇත්තටම බැලුවොත් දෙපැත්තටම. මොකද්ද අර අකුසල සාවජ්‍ය හීන කන්හ කියන දේවල් තමන්ගේ ජීවිතේ තියෙනවා නම් ඒව දුරු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. අපි හිතමු අපි ළඟ වැරදි චර්යාවක් තියෙනවා කියලා. මොකක් කරි? දැන් ඉතින් ආරම්භ කරන්න ඕන මේක දුරු කිරීමේ පැත්තට. ආරම්භ කරලා මදි. නික්කම. ඉදිරියටම මේක කරගෙන යන්න ඕන. මම මේ චර්යාව කොහොම හරි අයින් කරගන්නවා. මේ වැරද්ද හදා ගන්නවාමයි මම. කියලා දැඩි වීර්යෙන් ඉදිරියට මේක කරගෙන යන්න. ඊළඟට පරක්කම. මේ වැරද්ද හදාගන්න විදිහක් නැහැ. ඒකට බාධා එනවා. ඒ බාධාවත් ජය ගන්නවා. ඒ බාධාවත් අයින් කරගෙන ඉස්සරහටම ගිහිල්ලා ඒ වැරද්ද හදා ගන්නවා. කුසලේ අකුසලේ සාවජ්ජේ හීනේ හීන ධම්මේ අකුසල ධම්මේ සාවජ්‍ය ධම්මේ හීන ධම්මේ කන්හ ධම්මේ තමන්ගේ ජීවිතෙන් අයින් කරගන්න. අන්න ඒකට අපිට ආරම්භ ධාතුව, නික්කම ධාතුව, පරක්කම ධාතුව වුණේ. ඊළඟ අනිත් පැත්තෙන් අපි ඉගෙන ගත්ත ධම්මවිචේ බොජ්ජංගයේදී කුසල ධම්මා අනවජ්ජා ධම්මා, පනීතා ධම්මා, සුක්ඛා ධම්මා කියලා කොටසක්. ඒවටත් මේ ධාතු තුනම යෙදෙන්න ඕන. ආරම්භ කරන්න ඕන කුසලය. ආරම්භ කරලමදි. නික්කම ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඉන්න වර්ධනය වෙන පැත්ත. කුසලයේ වඩද්දි බාධා එනවා. එතකොට පරක්කම තියෙනවා. පරක්කම කියන්නේ බාධාව මැඩපවත්වනයි කියන්නේ. පරාක්‍රම පරක්කම කියන්නේ. දැන් ඔන්න ඔය ඇත්තන්ට තේරෙනවා ඇති. මේ විරිය කොයි පැත්තට යදුවොත්ද බොජ්ජංගයක් වෙන්නේ. අර ව්‍යාපාර කරන්න, සල්ලි හම්බ කරන්න, ධනෙ රැස් කරන්න, දේශපාලන බලය එකතු කරන පැත්තටත් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු යොදන්න පුළුවන්. හැබැයි එතකොට ඒක බෝධිඅංගයක් වෙන්නේ නැහැ. එහෙම ගියාට නිවන හම්බෙන්නේ නැහැ. සමහරට අපාය හම්බෙන්න ඉඩ තියෙනවා. වීර්යයෙන් අපායත් හම්බ වෙනවා. දුක හම්බ වෙයි, කෙලෙස් හම්බ වෙයි. හිරගෙවල් හම්බ වෙයි. හැබැයි විරිය <clears throat> බෝධිංගයක් පැත්තට හැරෙව්වොත් අකුසලයේ දුරු කරන්නයි කුසලයේ වඩන්න. සාවජ්‍යයේ දුරු කරන්නේ අනවජ්‍යයේ ඇති කරගන්න. හීනය අයින් කරන්නයි පනීතේ වඩන්න. <clears throat> කන්හ දුරු කරන්නයි සුක්ඛ ඇති කරගන්නයි මේ විරියේ යෙදුව එතකොට විරිය කොහාටද යෙදිලා තියෙන්නේ බෝධියංගයේ පැත්තට නිවන පැත්තට යෙදිලා තියෙන්නේ ඔන්න දැන් තේරෙන්න ඕන මේ විරිය බෝධියංගයක් වෙන්නේ කොහොමද කියලා ඉතින් මම මේ ආධුනික යෝගීන් ගැන හිතලා මේ ඉල්ලීම අනුව නැවත මේ බෝධියංග ටික මතක් කරේ. දැන් ඔන්න මුල් බෝධිඅංග තුන කොහොමද අපි මේ සති ධම්මවිචේ විරිය කියන මේ ගුණාංග බෝධිඅංගයක් නැත්තම් නිවන පැත්තට හරවන්නේ කොහොමද කියලා තේරෙනවා. ඉතින් ඒවට අවබෝධ අවධානය යොමු කරොත් පීති. මෙතෙන්දි කියන කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා පීති සම්පොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා බීති සම්පොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණයි. එහෙම ප්‍රශ්නේ අහලා මේ පීති පීති කියන එක දන්නවනේ ප්‍රමුදිත බව පිනා යන ස්වરૂපය ඒක කොහොමද බෝධි අංගයක් ඒ නිවන අංගයක් බවට පත් කරගන්නේ කොහොමද අපි එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්තිබික්කවේ පීති සම්බොජ්ජංගට්ඨානීය ධම්මා ආ පීතිය බෝධි අංගයක් කරගන්න අවශ්‍ය කරන ධර්මතා තියෙනවා හැබැයි ඒවා කියලා නැහැ මෙතන මොනවද මොනවද මොනවද මොනවද කියලා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මෙතන ආධුනික යෝගීන්ට මේ ගැටලුව ආවේ. ඉතින් මොනවද? කොයි පැත් මොන වගේ දේවල් වලින් ප්‍රීති වෙන්නද පුරුදු වෙන්න ඕන. දැන් අන්න අපි ප්‍රමුදිත වෙන්න, සතුට වෙන්න, සැනසෙන්න කරන වැඩ තියෙනවා. මොනවද? ඉතින් අපි මිල මුදල් හම්බ කරනවා නිරෝගීකම පවත්ව ගන්න උත්සාහ කරනවා යහපත් පුද්ගල හොඳ හොඳ මිනිස්සු හොඳ මිනිස්සු හොඳ පුද්ගලයෝ ජීවිතේට කිට්ටු කරගන්නවා තව මොන හරි තවත් එහාට ගියාම ওই පින්කම් අරවා මේවා කරනවා සමාජ සේවා වැඩ කරනවා ඊවෙන් අපි මොනවද උපයන්නේ ප්‍රීතිය සතුට ප්‍රමුදිතභාවය පිනායාම එතකොට අපි ඒක යෙදিলা තියෙන්නේ ලෞකික පැත්තට සල්ලි ටිකක් ඉතුරු ගන්න සතුටු. ගියක් හදාගත්තම සතුටු. Taman කැමති සහකාරයෙක් හෝ සහකාරියක් ඉටු කරගත්තම සතුටු. Taman දරුවෙක් ලැබුණොත් සතුටු. හොඳ යාළුවෙක් යාළු කරගත්තම සතුටු. Taman කැමති විදිහේ රස්සාවක් ලැබුණොත් සතුටු. නැද්ද? සතුටු. හැබැයි ඒවා නිවන් ලැබෙන්නේ නැහැ. ඒ සතුට බොජ්ජංග පීතියක් නෙමෙයි. ඒක මේ ලෞකික පැත්තේ දේවල් අත්පත් කරගෙන එකතු කරගෙන රැස් කරගෙන ලබා ගන්න ප්‍රීතිය. ඒකත් ප්‍රීතිය හැටියට ලෝකයේ පිළිගන්නවා. සන්තුට්ටි කියලා ඕකට කියන්නේ. ඕකට ලෝක සත්‍යය ලෝක මිනිස්සු කියන පරමන්දනන් කියලා බුදුහාමුදුරු කියපුවා නෙමෙයි. බුදුහාමුදුරු කිව්වේ මිනිස්සු කියන්නේ. මිනිස්සු ඕකට පරමන්දනන් කියනවා. අපෝ සතුට තියෙනවා නම් වෙන මොකුත් ඕනේ නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්න ඔය සතුට නිබ්බාන පටිසංයුක්ත සතුටක් නැත්නම් බෝධ්‍යංග ප්‍රීතියක් නෙමෙයි කියලා. බෝධ්‍යංග ප්‍රීතියක් නෙමෙයි ඒක. ඒක නිසා උන්වහන්සේ අපිට කියන එහෙම නෙමෙයි. ඔయిత වැඩි වෙනස් විදිහේ ප්‍රමෝදිත භාවයක් ඇති වෙන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? බෝධ්‍යංග ප්‍රීතිය. ඒ කියන්නේ මොකක්ද? අර උඩින් කිව්ව නේද කුසල කුසල කන්න සුක්ඛ ඊළඟට සාවජ්ජාන වජ්ජ හීනපනීත කියලා ධර්මතා ටික. ඒ ධර්මතා ඔය අකුසල පැත්ත දේවල් බැහැර කරන්නයි කුසල පැත්ත දේවල් වඩන්නයි උත්සාහයක් තියෙනවා කියලා ඊළඟ එකේදී කිව්වනේ. විරිය සම්පොච්චංගයේදී. ඔන්නෝක කෙරුවොත් කෙනෙක් මොකද්ද? අර අකුසල සාවජ්‍ය හීන කන්හ කියන දේවල් ටික ජීවිතෙන් බැහැර කරගත්තොත් ඒ තැනත්තාට පුදුමාකාර සැනසීමක් ලැබෙන. සහනයක් ලැබෙන. ආන් ඒකයි බොජ්ජංග පීතිය කියලා කියන්නේ. සල්ලි හම්බ කරගෙන ගෙවල් හදාගෙන වාහන අරගෙන තනතුරු අරගෙන ලබන එකක් නෙවෙයි. අර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න අකුසල සාවජ්‍ය හීන කන්හ කියන අකුසල පක්ෂයට අයිති ධර්මතා වලින් අර වීර්ය කරලා උත්සාහ කරලා බැහැර වුණාම පුදුම සහනයක් ලැබෙනවා. මේ සහනය දැනටමත් මේ අපේ ධම් සභාවේ ඉන්න යෝගී අපේ කල්යාණ මිත්‍රයන්ට ඇති. නැත්නම් නෑ. මටත් තියෙනවා. මගේ ජීවිතේ තිබිච්ච අඩුපාඩුකම් ඔය කන්හ අකුසල සාවජ්‍ය හීන පැත්තේ දේවල් අපේ ජීවිතේ තිබ්බා. අපි ඒව දැක්කා. දැකලා අයින් කරගත්තා. ඒ අයින් කරගත්තම පුදුම සහනයක් තියෙන, පුදුම සැහැල්ලුවක් තියෙන, නිවීමක් සැනසීමක් තියෙන. අර කල්ලි ටිකක් හම්බ කරගත්තම, ගියක් දොරක් ගත්තම, යා වාහනයක් ගත්තම භාර්යාවක් ඉටු කරගත්තම සාම්පුරුෂයෙක් ඉටු කරගත්තම තියෙන සාහනේ වගේනේ. ඒවා ඇත්තටම ඒවා සාහනියක් නෑ. ඒවා කොහෙද පීතියක් තියෙන එකේ පොඩි තුට්ටි ගතියක් තියෙන. සන්තුට්ටි කියලා කියන්නේ. ඒවලට පොඩ්ඩක් පිනා යන ගතියක් තියෙන. හැබැයි මේ මේ කියපු දේවල් ජීවිතෙන් අයින් කරගත්තම අර අකුසල, සාවජ්‍ය, හීන, කන්න කියන දේවල් ජීවිතෙන් අයින් කරගත්තම ඒ තියෙන සැනසීම පුදුම සාගතයි. මම හිතනවා ඔයත් මේවා දැනටමත් අත්විඳිනවා කියලා. ආන් ඒක තීටි සම්බොජ්ජංග කියලා. ඊළඟට ඔතන තව කොටසක් කිව්වනේ. කුසල, අනවජ්‍ය, පනීත, සුක්ඛ කියලා කොටසක්. ආන් ඒවා වර්ධනය කරන්න කරන්න මොකද වෙන්නේ බලන්න. ඒවට අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන තුනයි තියෙන්නේ. ඔය කුසල පක්ෂයටයි තියෙන්නේ. ඔය සතුට ඇති වෙන්නේ නැහැ. ධන දාන්‍ය වස්තු හම්බ කරාට. එහෙම නැත්නම් පින්කම් කෙරුවට. පින්කම් වලින් ලැබෙන සතුටත් අර ධන දාන්‍ය වස්තු හම්බ කිරීමෙන් ලැබෙන සන්තුෂ්තියමයි ලැබෙන්නේ පොඩි වෙලාවට. පුඤ්ඤා සාසව. පින් කියන්නේම කෙලෙස් සහිතය. මේ කියන්නේ නිකලෙස් පැත්තට යන්නේ. යනකොට යනකොට සීල සමාධි ප්‍රඥා ගුණ වඩනකොට ඒකෙන් ඇති වෙන සහනය, ඒකෙන් ඇති වෙන සැනසීම සැහැල්ලුව. ඒක තමයි පීති සම්බොජ්ජංග යන්නේ නිවන පැත්තට. ඇයි වඩන්නේ? සතුට වෙන්න කරන්නේ සීලය දිනු කරන එක. සමාධිය වඩන එක, ප්‍රඥාව වඩන එක, සල්ලි හම්බ කරන එක, ගෙවල් හදන එක නෙවෙයි. මේ පැත්තට යන්න යන්න මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රීතිය බෝධියංගයක් වෙනවා. බොජ්ජංග ප්‍රීතියක් ඇති වෙනවා. ඉතින් ඒකත් එක්ක එන ඊළඟ ප්‍රතිඵලය තමයි පස්සද්ධි කියලා කියන්නේ. ඊළඟ මේ බෝධියංගයේ තියෙන අත්ති භික්කවේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි. හ්ම්. කය සැහැල්ලු වීමක්, සිත සැහැල්ලු වීමක්, සංසුන් වීමක්, සංසිඳීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ අර පිළිය අර අර දේවල් කරොත් විතරයි. දැන් කුසල පැත්තට මේ අනවජ්‍ය පැත්තට, පනීත පැත්තට, සුක්ඛ පැත්තට යනකොට වෙහෙස අඩු වෙනවානේ. ඔය පව්ව කුසල කරනකොට ලෞකික දේවල් කාමයේ වැඩවල යෙදෙනකොට පුදුමාකාර වෙහෙසක්නේ. මම කියන්න ඕනේ ඔය අපි හැමෝටම මේ අත්දැකීම තියෙනවනේ. කාමයේ යෙදලා ඉන්නකොට පුදුම වෙහෙසක්. හැබැයි නෙක්ඛම්මයට යනකොට කායට වෙහෙසක් නෑ. කාය පස්සල්. කය නිරෝගී, කය සැහැල්ලුයි. බලන්න මේ ශරීරේ රෝගී වෙන්නේ ඇයි කියලා. කාමයට දාන්න දාන්න ශරීරේ රෝගී වෙනවා. නිෂ්කාමයට යන්නේ යන්නේ කය නිරෝගී වෙනවා. ඉතින් ඔය කාය පස්සද්ධියට ඇතුළත් ඔය නිරෝගීකම. සැහැල්ලුව, නිරෝගීකම කයෙන් ගොඩාක් කය වෙහෙසල වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. කය බොහොම සක්‍රීයව තියෙනවා. එහෙමනේ. නිකන් වෙහෙසිලා නිකන් එහෙම නැහැ. හරි සැහැල්ලුවෙන් සක්‍රීයව නිරෝගීව තියෙන කායපස්සද්ධිය ලක්ෂණ. චිත්තපස්සද්ධිය සිත සංසුන්, තැම්පත්, සතුටින් සැහැල්ලුවෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ, අපේක්ෂා කරන්නේ, තණ්හාමාන විචාර කන්න පක්ෂයට ඇයිති අවිද්‍යා තණ්හා ගෙවිලා ගියාම චිත්තපස්සද්ධිය තියෙනවා. මම හිතනවා මේ අපේ යෝගීන්ට අපේ කල්යාණ මිත්‍රයන්ට මේ අත්දැකීම් තියෙනවා කියලා. කායපස්සද්ධි චිත්තපස්සද්ධි. අපිට තියෙනවා. අපි බොහොම හිතේ සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්න අය. ඇයි? මේක අපි අවබෝධ කරගන්න තියෙන්නේ. තේරුම් අරගෙන තියෙන්නේ. තේරුම් ගන්න අවබෝධ කරගන්නකොට ඕන කෙනෙකුට කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය ලැබෙනවා. ඒ කාය මේ අහවලාට අහවල් තැනැත්තට ස්ත්‍රියට පුරුෂයාට පැවිද්දාට ගිහියාට අහවල් ආගමේ එක්කෙනාට අහවල් කුලයේ එක්කෙනාට ජාතියේ එක්කෙනාට කියලා එහෙම එකක් නැහැ. මේ ධර්මතා වඩන ඕනෑම කෙනෙකුට ලැබෙන. ලැබුවොත් ලැබෙන. ඉතින් කය සැහැල්ලුයි සිත සැහැල්ලුයි. කය සංසම් හිත සංසම්. ඒකයි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන්නේ. මේක ලැබෙන්නේ. ඊළඟ බෝධියංගයට අවධානය යොමු කරොත් අත්පොත බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සව සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සව සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය සමාධිය මෙතන අදහස් කරන්නේ සමත සමාධිය නෙමෙයි හුඟාක්ම මේ ප්‍රශ්නා සමාධිය තමයි කතා කරන්නේ. නමුත් ආරම්භයේදී අපිට සමත සමාධිය උමනා අපි සමාධිය පටන් ගන්නේ සමතේ. ඒ කියන්නේ ඔය හිත කලබල වෙන, හිත නොසන්සුන් වෙන, කය වෙහෙසෙන, කය නොසන්සුන් වෙන වැඩ තියෙනවානේ. ඒ කාම සහ අකුසල ඒවට කියන්නේ. ඒ වයින් හිතාමතා පුළුවන් තරම් ඉවත් වෙලා ඉන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඒව හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ වගේ වචන වලින් අත්තිබික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං කියලා. නිමිත්තං සමත නිමිති තියෙනවා අභ්‍යග්ග නිමිති කියලා. මේ සංසුන් වෙන දේවල් තියෙනවා. අපේ කය සංසුන් වෙන, හිත සංසුන් වෙන දේවල් තියෙනවා. එවැනි සමත නිමිති තියෙන. නිමිති කියන්නේ එවැනි කමඨහන් කියලා කියමු. දැන් විවිච්චේව කාමේහි විවිච්ච අකුසලෙහි ධම්මේහි කියලා පළවෙනි ධානයේ හඳුන්වන්නේ ඕවා සමත පැත්තේවනේ. ඒකයි. ඒ ධානය වැඩෙන්න නම් මූලික වැඩ දෙකක් කරන්න ඕන. මොකද්ද? විවිච්ච කාමේහි විවිච්ච අකුසලෙහි. අකුසල ක්‍රියා කාම ක්‍රියාවලින් මිදෙනකොට අන්න හිත සමතේට වැටෙනවා. දැන් හිත සංසුන්. අභ්‍යත නිමිත්ත කියලා කියන්නේ ඔය නොගැටෙන නිමිති. මෙම් දේවල් හිත ඇවිස්සෙන ඇවිස්සෙන වගේ අර්ථයක් එතන තියෙනවා. ගැටෙනවා කියන අර්ථෙත් මේකේ සමහර දෙයලා තියෙනවා. ඔය ව්‍යාපාද කියන වචනේ හැදෙන්නේ ওই වචනේ. ඇවිස්සෙන කියන අර්ථය. එතකොට අව්‍යග්ග කියන්නේ නො නොඇවිස්සෙන. කලබල නොවන, ඇවිස්සෙන්නේ නැති. එවැනි දේවල් තියෙනවා. ඉතින් ඒවා ටිකක් ඒවට අවධානය යොමු කරන අපි අර කතා කරේ උඩින් දසානුස්සති වගේ නේ දස අසුබ දස අනුස්සති ඔය සමත නිමිති 40ක් වෙන්නලා තියෙන සම්ප්‍රදායිකව පස්සේ කාලේ සම 40 කර්මස්ථාන කියලා ඔක්කොම සම සමත විදිහට වඩන ආකාරය තමයි පෙන්වලා තියෙන්නේ. ඒව ටිකක් ඒවයි යෙදෙනකොට යෙදෙනකොට මොකද වෙන්නේ? අර සමත සමාධිය ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් ප්‍රඥාව වර්ධනය කරන්න කරන්න කරන්න විපස්සනා සමාධියත් ඇති වෙනවා. සමත සමාධියෙන් తాවකාලිකව අපේ හිත සැනසෙනවා, හිත සංසුන් වෙනවා. හිතේ තියෙන කලබල ගතිය, එහෙ මෙහෙ දුවන ගතිය, පනින ගතිය, දඩබ්බර ගතිය අඩු වෙලා තැම්පත් වීමක් එනවා. ඒක නිකන් හරියට පොහේදාට සිල් සමාදන් වුණා වගේ. මම ඔකට කියන උපමාව ඒක. එදාට විතරයි නිසංස. ඒක නිකන් සමත සමාධිය වගේ හරියට. එහෙම නෙමෙයි මිනිස්සෙක් මේ සීලේ වටිනාකම තේරුම් අරගෙන හැමදාටම සංසුන් කෙනෙක් හැමදාටම සීලවන්ත කෙනෙක් වඩටපත් වෙන. හරියට ඒක විපස්සනා සමාධිය වගේ. නැඹුරු අවබෝධයට ගිහිල්ලා එදාට විතරක් නෙමෙයි. සමහරව සීලවන්ත එක එක තැන්වලදී විතරයි. කවුරු හරි ඉන්නකොට සීලවන්තයි වෙන සභාවේදී සීලවන්ත. පොය දවසට සීල් ගත්තම එතෙන්දි සීලවන්ත. එහෙම තියෙනවා. එහෙම නෙමෙයි. හැමතැනම හැම විට ආවිචේව රහෝච. Taman විතරක් ඉන්න තැනක ඒ වගේම පිරිසක් මැද ඉන්න තැනක කොතනක් කොහෙදත් කවදත් ශික්ෂණ ශික්ෂණය දෙන එක තමයි විපස්සනා සමාධියේ ලක්ෂණය. අවබෝධයෙන් හිත සංසුන් වෙලා තියෙනවා. සමතේදි තියෙන්නේ යම්කිසි සමත කමඨහනක් මගින් හිත తాවකාලිකව සංසුන් කරගෙන ඉන්න. ඒක අවශ්‍යයි. සමත සමාධිය අවශ්‍යයි. ඒක මෙතෙන්දී සමත නිමිත්තන්, අභ්‍යග්ග නිමිත්තන් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒවා වඩනකොට අපේ සමත සමාධිය වෙනවා. ඊට පස්සේ ප්‍රඥාවක් දිනු කරොත් විපස්සනා සමාධියත් එනවා. හත්වෙනි බොජ්ජංගයටත් අපි අවධානය යොමු කරන උපේක්ඛා සම්බොජ්ජංග. කෝච බිකේ ආහාරෝ අනුපන්නස්සව උපේක්ඛා සම්පොච්චංගස්ස උප්පාදාය උපන්නස්සව උපේක්ඛා සම්පොච්චංගස්ස භාවනාය පරිපූර්ණය මොනවාද මේ උපේක්ඛා බොජ්ජංගය වැඩිවීමට හේතු වෙන්නේ. ඉතින් එතනක් කියනවා අට්ඨිබික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානීය ධම්මා. මේ උපේක්ෂාව ඇති වෙන දේවල් තියෙනවා. තත්ත්ව යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. අන්න ඒවා හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒ මොනවාද මෙතන කියලා නැහැ මොනවාද කියලා. මොනවාද මේ හිතේ උපේක්ෂාව වැඩෙන දේවල්? ආ ඒ කියන්නේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය මෙනෙහි කරනවා. හැම දෙයකම තියෙන අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය විපරිණාමයේ සමුදේවය පටිච්ච සම්පන්න ස්වභාවය මෙනෙහි කරන්න. මම සරල උදාහරණයක් මෙතෙන්ද කියන්නම්. සරල උදාහරණයක්. අපේ අපේ ජීවිතේ තියෙනනේ විශ්වාසය කියලා එකක්. අපි අනිත් අය විශ්වාස කරනවානේ. අපි විශ්වාසය කියලා එකක් බොහොම උසස් එකක් හැටියට කියලා අපි කියනවා මේ විශ්වාසය කඩ කරන්න එපා. විශ්වාසවන්තයි මම කැමති විශ්වාසවන්තයෙට විශ්වාසවන්ත බව විශ්වසනීය බව අමෝස ධම්ම කියලා ඔබට කියන මුලා කරන්නේ ස්වභාවය හුඟක් උතුම් කියලා මුසාවෙන් තොර බව අපි අගය කරනවානේ. අපිත් අපේ පැත්තෙන් උත්සාහ කරනවා කවුරුත් රවට්ටන්න නැතුව මුලා කරන්න නැතුව කටයුතු. හොඳයි කියලා. යහපත් කියලා. හැබැයි ධර්මයේදී අපි උත්සාහ කරනවා මේ එතකොට විශ්වාසය හොඳ ගුණයක් කුසලතාවයක් හැටියට අපි පිළිගන්නවානේ. හැබැයි ඔය තරමින් විතරක් අපි තේරුම් අරගෙන හිටියොත් විශ්වාසය කඩවෙච්ච ඕන වෙලාවක අපි කම්පා වෙනවා. එතන ඉඳලා ලොකු ගැටලු හදාගන්න. මම මෙයා විශ්වාස කෙරුවා, මෙච්චර දුරට විශ්වාස කෙරුවා, මෙයා මගේ විශ්වාසය කඩ කෙරුවා ආදි වශයෙන්. දැන් විශ්වාසය කියන එක අනිත්‍ය ධර්මතාවයක් අනාත්ම ධර්මතාවයක් විපරිණාමයටපත් වෙන ධර්මතාවයක් ඇති වුණා වගේම නැති වෙන ධර්මතාවයක් මේක හේතුඵල ධර්මතාවයක් හැටියට තේරුම් අරන් හිටියොත් මොකද වෙන්නේ? විශ්වාසය කඩ වෙච්ච වෙලාවක කම්පා වේද? සැලෙයිද? වෙන්නේ වෙන්නේ අපි විශ්වාසය කියන්නේ තිබිය යුත්තක් වෙනස් නොවිය යුත්තක් කඩ නොවිය යුත්තක් ඒක ඒ විදිහට හිතාගෙන හිටියොත් විශ්වාසය කියන ධර්මතාවයේ කඩවුණු ගමන්ම අපි කම්පා වෙනවා. ඊට පස්සේ රණ්ඩු සරුවල්ද විශ්වාස භංග විශ්වාසය කඩ කෙරුවා කියලා නඩුත් පවරනවා. ඩිවෝස් කරලා දානවා. නේ? ඒ ප්‍රශ්න ගැටලු. හැබැයි අපි විශ්වාසය කියන ධර්මතාවය මේක නාම ධර්මයක්. නාම රූප ධර්මයක්. මේ ධර්මතාවය අනිත්‍ය ධර්මතාවයක් හැටියට අපි අවබෝධ කරගෙන හිටියොත් අනාත්ම ධර්මතාවයක් මට ඕන විදිහටම පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. සමුදේ වේ ධර්මතාවයක් ඇතුණා වගේම නැති වෙනවා. එහෙම අවබෝධ කරගන්න හිටියොත් විශ්වාසය කඩවෙච්ච වෙලාවක විශ්වාසය අඩුවෙච්ච වෙලාවක විශ්වාසය නැතිවෙච්ච වෙලාවක විශ්වාසය වැඩිවෙච්ච වෙලාවක අපි කලබල වෙනවද? ඔක අඩු වැඩි වෙනව නැති වෙනව ආයෙ ඇති වෙනවා. අපි කලබල වෙන්නේ අන්න උපේක්ෂා. ආන්න අකම්පිත බව. ආන්න අවබෝධයෙන් යුක්තව මදහත් සිත. ඔන්න ඔය විදිහට ওই විදිහට උපේක්ෂාව වැඩෙන්න නම් උපේක්ඛා සම්බොජ්ජං ගට්ඨානීය ධර්ම නිතර මෙනෙහි කරන්න. ඒ තමයි ඔය විපස්සනාවේදී අපි කතා කරන අනිත්‍ය ධර්මතා අනාත්ම ධර්මතා, විපරිණාම ධර්මතා, සමුදය වය ධර්මතා, පටිච්ච සමුප්පන්න ධර්මතා. ඉතින් මේවා මෙනෙහි කරොත් හිත උපේක්ෂාවට යනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මම හිතන්නේ මේ මගෙන් ওই ප්‍රශ්න කරපු ආධුනික යෝගීන්ට මේ අපේ කල්යාණ මිත්‍රයන්ට තේරෙන්නේ නැති මේ අපි ළඟ තියෙන සති ධම්මවිචේ විරිය පීතිපස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ ගුණාංග කොහොමද නිවන පැත්තට හැරෙන්නේ කියන බුදුරජාණන් වහන්සේ මේක නොඑක් තැන්වල දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් අවබෝධ වෙන්නේ නැද්ද? අද අපේ ධර්ම සාකච්ඡාවට අපි ඔයිට වැඩි කාලය ගන්නෙ නැහැ. එතකොට බොජ්ජංග පිළිබඳ සාකච්ඡාවත් මම හිතන්නේ අදින් අපිට නතර කරන්න පුළුවන්. මේ ධම්මානුපස්සනාවේ ඉතින් අපි නිතරම සිහිනුවන වීදී යෙදিলা තියෙන්න ඕන මේ ගුණාංග ලෞකික පැත්තට නෙමෙයි. කොයි පැත්තට යොදන්න? අර ආධ්‍යාත්මික පැත්තට යොදන්න. ඒකට අපි දක්ෂපක්ෂ වෙන්න ඕන. මේ පැත්තට නිතරම සිහිය නිතරම හරව ගන්න තේරෙන්න ඕන අනිත් පැත්ත. අපිට මේ දිශා දෙකක් තියෙන ලෞකික පැත්තයි ආධ්‍යාත්මික පැත්තයි කියලා දෙකක්. ඔය කියන බෝධිඅංග ධර්ම හතේ කියන ඕනම එකක් ලෞකික පැත්තට යොදන්න පුළුවන්. සතියේ ලෞකික පැත්තට යොදන්න පුළුවන්. ධම්මවිචය. සොයන විමසන ගතිය ලෞකික පැත්තට යොදන්න පුළුවන්. වීර්යය, වීර්ය උත්සාහය ලෞකික පැත්තට යොදන්න පුළුවන්. නෑ. මෙතෙන්දී අපි කරන්නේ ඒක අධ්‍යාත්මික පැත්තට යොදවන. මේ යොදන ආකාරය තමයි අපි ඔය සාකච්ඡා කරලේ හොඳයි. මම සෑහෙන කාලය aran තියෙනවා. මම හිතනවා සාකච්ඡාව උතනින් නතර කරලා මගේ අදහස් දැක්වීම මම කැමැති වෙනද වගේම මේ ඉතිරි කාලයේ අපේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව සලසා දෙන්න. මේ පිළිබඳව තවදුරට මොන හරි අපහැදිලිතා තියෙනවා නම් කතා බහ කළ යුතු දේවල් තියෙනවා නම් ඒවට ඉඩක් සලසා ගමු කියලා. එමනම් හොඳයි සාකච්ඡාවට අවස්ථාව ස්වාමීන් වහන්සේ කියන්න ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ දෙලාට මේ අසනීප වෙච්ච වෙලාවකදී බොජ්ජං ඉරිත කියන්නේ ඒ වහන්සේට මේ බොජ්ජං ධර්ම පඩලා ඉවර වෙලානේ ඔව් ඒකද ඔබතුමගේ ප්‍රශ්නේ ඔව් නෑ රහතන් වහන්සේලා කාටවත් මේ බොජ්ජංග කියලා නැහැ. ඔය බොජ්ජංග සූත්‍ර එකකදීවත් ඒ ඒ දැන් මහා කස්සප තේර බොජ්ජංග, මහා මොග්ගල්ලාන තේර බොජ්ජංග, චුන්ද තේර බොජ්ජංග කියලා බොජ්ජංග සූත්‍ර තුනක් අපිට හමු වෙනවනේ. ඒ කිසිම අවස්ථාවක මේ අය රහත් වෙලා ඉඳ පොය නෙමෙයි. රහත් වෙච්ච අයට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනකොට මහා කස්සප ආඳුරොත්, මහා මොග්ගල්ලාන ආඳුරොත් දිනමම රාත් වෙලා හිටියනම් <clears throat> ඒ ඇත්තන්ට සතිය උපදින්න අවශ්‍ය කරන්නේ නැහැ. මේ මට්ටමේ නොහිටි නිසානේ මේ මේවා ආපහු දේශනා කරන්න උනේ සතිය උපදින්න උනේ අර පැත්තට නිවන පැත්තට. නැත්තම් ලෙඩ වුණාම කලබල වෙන්න හේතුවක් නැහැනේ. එහෙනම් ඊළඟට තුන්දත් තේර බොජ්ජංගේ ඊට වැඩිය සම්පූර්ණ වෙනස් එකක්. තුන්දත් තේර බොජ්ජංගේදී ලෙඩා බුදුහාමුදුරු. ලෙඩා බලන්න ගියේ චුන්දහාමුදුරු. ඒතකොට චුන්දහාමුදුරන්ට තමයි බුදුහාමුදුරෝ ඒ වෙලාවේ මේ බොජ්ජංග මතක් කරන්නේ නැතු බුදුහාමුදුරන්ට චුන්දහාමුදුරෝ බොජ්ජංග මතක් කරනවා නෙවෙයි බුදුහාමුදුරෝ බලන්න ගියාම චුන්දහාමුදුරෝ කලබල වෙනවා ඇයි චුන්දහාමුදුරෝ පහත් වෙලා නැති නිසා දැන් ලෙඩ ලෙඩා බලන්න ගියාම ලෙඩු බලන්න ගියයි කලන්ත වෙන්නේ නේ අර ලෙඩා ගැන තියෙන උපාදානය නිසා එයා තමයි ඉස්සර ලෙඩා වෙම ඉන්නවා. ලෙඩා බලන ගියේ කෙනා ගලන්ත යදන. හේතුව මොකද උපාදානය නිසා. චුන්දහමරුන්ටත් ඒක වුණා. දැන් බුදුහාමුදුරන්ට සිද්ධ වුණා ලෙඩාට සිද්ධ වුණා ලෙඩා බලන්න ගිය එක්කෙනාට බන කියන්නේ. ඉතින් කිව්වා පටිබන්තු තංචුන්ද බොජ්ජංගාති කියලා. චුන්ද ඔබට බොජ්ජංග මං කියලා දීලා තියෙනවා නේද? වැටහෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද කියලා එතකොට බුදුහාමුදුරන්ට කියන්න සිද්ධ වුණා. ගුරුවරයා උගන්වපු පාඩම ආය ගුරුවරයා ඉස්සරහා කටපාඩම් දෙන්න වුණා. ඉතින් එහෙමයි ස්වාමීනි ඔබ වහන්සේ අපිට බොජ්ජංග ධර්ම කියලා දීලා තියෙනවා. සති සම්බොජ්ජංගෝකෝ බන්තේ භගවතා සම්මදක්කාතා භාවිතා බහුලීකතා අභිඥාය සම්බෝධ. ඔන්න මතක් වුණා එතකොට. මේ මිනිස්සු ලෙඩ වෙනවා බුදුහාමුදුරුවෝ ලෙඩ වෙනවායි බුදුහාමුදුරුවෝ මැරෙනවායි කියන එක එතකන් කල්පනා වුණේ නැහැ. ඒ කල්පනා නොවෙන්නේ ඇයි? ඉතින් ඒ ඒ වෙන ඒ තාම රහත් නැහැනේ. මේක පරිපූර්ණ කරගෙන නැහැ. ඉතින් ඔන්න චුන්දහාමුදුරන්ට චුන්දහාමුදුරන් කිව්ව දැන් පාඩම් දෙනවා මං කලින් කියපු පාඩම කියලා. <laughs> ඉතින් චුන්දත්තේර බොජ්ජංගේ තියෙන්නේ ඒක. පටිභන්තු තං චුන්ද බොජ්ජංගාය. මං කියලා දීපු එක ආයි කියන්නේ මතක් කරන්න කිව්වා. ඒ ජොන්දහාඳුරන්ට අමතක වුණා. එතන බුදුහාඳුර අසනීප වෙලා ඉන්නකොට බුදුහාඳුර කෙරෙහි දැඩි ප්‍රේමයෙන් දැඩි ගුරු ගෞරවයේ හැරි මොකක් හරි නිසා උපාදාන කරගෙන හිටියේ. එතකොට බුදුහාමුදුරන්ට සත්‍වබොජ්ජංග මතක් කරන්න ඕනද තුන්දහාමුදුර? ඒක දේශනා කරපු බුදුරජාණන් වහන්සේ. නෑ. චිතන සිද්ධිය ඒකයි. බුදුරජාණන් වහන්සේ අසනීප වෙච්ච එක ඇත්ත. බුදුහාමුදුරුවෝ බලන්න ගිය එක ඇත්ත. නමුත් ප්‍රශ්නේ ආවේ බුදුහාමුදුරන්ට නෙමෙයි. ලෙඩාට නෙමෙයි ලෙඩා බලන්න ගිය කෙනාට. ඉතින් ඒක නිසා ලෙඩාට සිද්ධ වුණා ලෙඩා බලන්න ගිය කෙනාට බන කියන්නේ. ඒකයි එතන සිද්ධිය. අනිත් අවස්ථා දෙකේදී මහා කශ්‍යප හඳුරුත් මොකල්ලන හඳුරුත් සහත් නැහැ. සාත් <clears throat> වෙලා හිටියේ නම් ඕවා ආයි මතක් කරන්න ඕනේ නැහැ. සතිය පිහිටවන්න, විමසුම් නුවණ අවදි කරන්න, වීදී අවදි කරන්න අවශ්‍ය වෙන්නේ පැහැදිලි දෙයක්. එහෙම සමින්ස. මගෙන් තේරෙන්නේ. දැන් මම හිතන්නේ එහෙමනම් වෙනත් විශේෂයෙන් දැනගත යුතු කරුණු නැතුව ඇති. එහෙනම් අපි අද දහම් හමුව නිමා කරනවා. එතකොට අද අපි මේ සතිපට්ඨාන දේශනාවේ මේ බෝධිඅංග ධර්ම, බොජ්ජංග ධර්ම වලටයි අදත් අවධානය යොමු කරේ. මේ වෙනකොට අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා හතරක් දක්වා මේ කාරණේ දිග් ගැහුණා. ඉතින් ඒක නරක නැහැ මං හිතන්නේ අද මටත් ඉතින් ටිකක් මේ බෝධිඅංග ධර්ම ගැන තව ටිකක් විස්තර සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒකත් බොහොම වටිනවා. ඉතින් සාකච්ඡාවට එකතු වෙච්ච ඇත්තන්ටත් මං හිතන්නේ එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඔය බෝධිඅංග බවට පත් වෙන ආකාරය තමයි ඔය අපි අද සාකච්ඡා කළේ. ඉතින් නිතරම මේ අපි ළඟ තියෙන මේ ගුණාංග අපි උත්සාහ කරන්න ඕන ලෞකික පැත්තට හරවන්නවා නෙවෙයි ලෞකික වැඩ ටිකුත් අපිට තියෙනවා අපි ඒක නැහැ කියන්නේ 100ට 100ක් ඒ වයින් අයින් වෙන්න බෑ අපිට නිල මුදලක් හම්බ කරගන්න, ධනදානි වස්තුවක් එකතු කරගන්න, ජී ආහාර පාන නිවාස ඇඳුම් බෙහෙත් ටික සම්පාදනය කරගන්න වෙනවා. ජීවිතේ පවත්වාගෙන යාම සඳහා සමහර විට ඒක තනි පුද්ගලයෙක් හැටියට විතරක් නෙමෙයි පවුලක් හැටියට ඉන්නවා නම් ඒක තවත් දින්ගක් සංකීර්ණ වෙයි. නමුත් ඒක එහෙමයි කියලා අපේ මේ අපි වඩාගෙන තියෙන මේ සතිය, මේ විමසුම් නුවණ, මේ වීර්ය, මේ වගේ දේවල් ලෞකික පැත්තටම දාලා අරින්න එපා. එතකොට අපි නිවන පැත්තට යෑමක් වෙන්නේ නැහැ. ඒක නිසා හැකි හැම විටම උපරිම වශයෙන් මේක ඒ පැත්තටම යොදන්න. අපි ලෞකික වැඩක යෙදෙන ගමන් වුණත් ඒ වැඩේ අපිට භාවනාවක් කරගන්න පුළුවන්. එහෙමනේ බුදුදහමේ කියලා තියෙන්නේ. අපි සමහර වෙලාවට රැකියාව කරනවා වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. නැත්තම් මොන හරි තනතුරක් දරනවා හොබවනවා වෙන්න පුළුවන්. නේ? මොනවා හරි වේවා. ඒක අර දහමට අනුව කෙරුවොත් ඒක තුලිනුත් අපි දහම පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ලෞකික වැඩ ඇතුළෙත් කොහොමද ඒක දහම කරගන්නේ දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඔබ දන්නවා මාර්ගාංගයක් තියෙනවා සම්මා ආජීව කියලා. ආජීව කියන්නේ කෙලින්ම ජොබ් එක. දිවි පැවැත්මට අදාළව අපි කරන දේ. අපි හැමෝටම දිවිපැවැත්ම කියන එක කරන්න වෙනවා. එතකොට එතෙන්දී ආජීවයක් තෝරන්න වෙනවා අපිට. ඒකයි එතෙන්දී විස්තර කරේ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. වැරදි ජීවනෝපායන් වලින් අයින් වෙලා නිවැරදි ජීවනෝපායක් තෝරලා ඒ ජීවනෝපායත් නිවැරදි ආකාරයෙන් කරගෙන තමන්ගේ ජීවිතය පවත්වාගෙන යනවා. එතකොට ඒක භාවනාවක් වෙනවා. එතකොට ඒක නිවනේ අංගයක් වෙනවා. ඒකයි ආරෂ්ඨාංගික මාර්ගයේ ඇතුලේ ජොබ් එකක් දාලා තියෙන්නේ. නිවන් මාගේ ඒක අංගයක් ජොබ් එක. සම්මා ආජීව කියලා කියන්නේ ජොබ් එක හරියට ගන්න එක. දිවි පැවැත්ම. ජීවිතේ පවත්වාගෙන යන්න අපි කරන දේ. ඒ ඕනම දෙයක් සම්මා පැත්තට දාන්න පුළුවන්. දාපුවාම ඒක නිවනේ අංගයක් වෙනවා. බෝධි අංගයක් වෙනවා. ওই අංගාටත් නිවනේ අංගනේ. සම්මා වාචා සම්මා දිට්ඨිය ආදී වශයෙන් දැක්කන. ඒක නිසා අපිට ඒ ඒ දැනුමයි ඒ හැකියාවයි ඒ ඒ සඳහා වීර්යය තියෙනවා. සමහරු ඒ පැත්තට යන්න කම්මැලි. අර කාමයේ පැත්තට අකුසලයේ පැත්තට වැරද්ද පැත්තටම තල්ලු වෙලා යනවා. ඉතින් අනිත් අයත් කරන්නේ මෙහෙමයි සල්ලි අම්බ කරන්නේ අපිත් ඉතින් මේ කාලේ එහෙමයි කියලා එහෙමම කරන්නේ ඕනේ නැහැ. එහෙම කරොත් අපි නිවන පැත්තට යන්නේ නැහැ. අපි එතකොට අර කාමයේ අකුසලයේ පැත්තටම තල්ලු වෙලා යනවා. අනුසෝතගාමී වෙනවා. පටිසෝතගාමී වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දහම පටිසෝතගාමී කියන්නේ ඒක. අර රැළ රැළේ යන පැත්තට, රැල්ලට යන පැත්තට, රැළ යන පැත්තට යන වැඩපිළිවෙලක් නෙමෙයි මේක. හැබැයි ටිකක් දුෂ්කරයි. ඒකට තමයි අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු තියෙන්නේ. මේ වැඩේ පටන් ගන්නත් ඕන, අතනෑර ඉස්සරහට යන්නත් ඕන, ඒවට විරුද්ධ වෙන බාධා හඳුනාගෙන මේ බාධා ජය ගන්නත් ඕන. එහෙම කරොත් බැරි නෑ. ඒකට තමයි අපි මේවා දැන කියාගන්නේ. පුරුදු පුහුණු වෙන්නේ ආධුනික යෝගීන් ජේෂ්ඨ යෝගීන්ගේ අධ්‍යක්ෂයෙන් හොමාරු කරගන්නේ. හොමාරු කරගන්න ඕනේ. මේ වගේ අවස්ථාවක ඔයා කොහොමද කරන්නේ? කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? ඒක අර ධර්ම මාර්ගයේ ඉදිරියට ගියපු එක්කෙනාගෙන් නිතරම අහගන්නවා. මේ වගේ වෙලාවක දහමට අනුව අපි කටයුතු කරන්නේ කොහොමද? ඒක තමයි අවශ්‍ය. ඒක තමයි වැදගත් වෙන්නේ. බුදුදහම තේරවාදයක් කියලා කියන්නේ ඒකනේ. තේර කියන්නේ මේ දහමෙන් ඉදිරියට ගිය තැනැත්තාට කියන වචනයක්. තේර තේරි. ඒ තේර වෙන්න පුළුවන් භික්ෂුවක්. එහෙම නැත්නම් උපාසක කෙනෙක් වෙන්න පුළුවන්. තේරී වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන් උපාසිකාවක් වෙන්න පුළුවන්. තේර තේරිය කියන්නේ මේ මහාන වෙලා ඉන්නවද ගිහිව ඉන්නවද කියන කතාවක් නෙමෙයි. ධර්මයෙන් වෙනෙන් ඉදිරියට ගිය කෙනා. වඩාත් ධර්ම අවබෝධයේ තියෙන වඩාත් ශික්ෂණයේ තියෙන කෙනා තමයි තේර තේරි. ඒතකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ව ආදර්ශයට අරගෙන ඉදිරියට යන પરම්පරාව වැඩපිළිවෙල තමයි තේරවාදය කියන්නේ. එහෙම නැතුව මොකක් හරි වාදයක් අල්ලගෙන ඒකත් එක්ක රණ්ඩු කරන එක නෙවෙයි තේරවාදය කියලා කියන්නේ. කොහොම වැදගත් එකක්. මේක ඉස්සරහින් ඉන්න අයගේ අත්දැකීම් ටික අරගෙන ඉදිරියට ගිය අයගේ දැනුම අත්දැකීම් ටික අරගෙන ඒ ඔස්සේ ඉදිරියට යන වැඩ පිළිවෙල. ඒක නිසා නිතරම දහමින් ඉදිරියට ගිය ඇත්තන්ගේ ජීවිත අත්දැකීම් ඒගොල්ලන්ගේ චර්යාවන් ඒවා දිහා බලන්න ඒවා බෙදා හදාගෙන ඉදිරියට යමු. එහෙම ගියොත් අපිට මේ ජීවිතයේදී මේ නිවන සාක්ෂාත් කරන්න බැරි නෑ පැහැදිලිවම පුළුවන් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද සදාම් හමුවත් නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.